ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ සදා පූජනීය මහා සංඝරත්නයන් වහන්සේයි කාර්මික දෙවියන් හැමදෙනාම අද දවසේදී බොහෝම ශ්‍රද්ධාවෙන් බොහෝමනාවෙන් ලෝතර බුදු පියාණන් වහන්සේ සසර දුකින් නිවාරණය පිණිස අපි හැම දිනාටම දේශනා කරමින් පිළිතුරු ඒ සත්‍යමේ විදිහට ශ්‍රවණය කරගන්නට සූදානම් වෙනවා සතහට අපි සාකච්ඡා කළේ මජ්ක්‍ධිමනිකායේ මූල පඤ්ඤාසකේ දෙවනි සූත්‍රය සබ්බාසව සූත්‍රය සබ්බාසව සූත්‍රයේ සියලු ආශ්‍රව ධර්මතා සම්වර කරගන්න පරියාය සම්වර කරගන්න ක්‍රමවේදය අපි එකින් එකට සාකච්ඡා කරගෙන ආවා. අද තියෙන්නේ හත් වෙනි පරියාය හත් වෙනි ක්‍රමය හත් වෙනි කොටස. අපි ඊට පෙර සාකච්ඡා කළා විනෝදයෙන් පහකල යුතු ආශ්‍රව කොටස පිළිබඳව. විනෝදනය කියන එක අපි හඳුනාගත්තා. වස්තුව පැත්ත දුරු කිරීම නොව සමාගයේ චේතනාව පැත්තෙන් ඇති කරගන්න සිත්නීම. පරිවර්තනයේ දැක්ක වස්තුව පැත්ත කරගන්නු ඒ වගේම සමාගයේ ආධ්‍යාත්මික ධර්ම සහ සමාන් සමාන්ව හික්මවා ගැනීම කියන දෙකම විනෝදනයේ තුලත් අපි දැක්කා බාහිර වස්තුව තුල ඇති කරගන්න විනෝදනය සහ බාහිර වස්තුව නැති තැනට ඇති කරගන්න විනෝදනය. නැතිනම් ඒ හැම පරියායන් තුළම අපි කතා කළා මාර්ගය සහ මාර්ග සත්‍ය කියන ප්‍රතිපදියමදී. එතකොට අද තමයි අපිට අවශ්‍ය කොටස කතා කරන්නේ මොකක්ද කියලා අනවශ්‍යයි මේ අපි කරන කොටස කතා කරන්න දෙන්නේ. කතනේච දෙක්ඛේ ආසවා භාවනා පහසක්වා භාවනාවෙන් පහසල යුතු ආශ්‍රව කොටස මොනවද අපි කරන්නේ අනුව අපි නිවන් දකින්න කියලා උත්සාහවත් වෙන අපි මෙන්න මේ කොටසෙන් තමයි සියලු ආශ්‍රව ධර්ම පාටික ප්‍රහීන කරගන්න හදන්නේ නැති කරගන්න හදන්නේ අනික්‍රම පහම අපේ ජීවිතයට අදාළ නැහැ. භාවනාව තුළ ආත්මෝචය කරගන්න ප්‍රතිපදාවක් තමයි අපි පුදස්සලාවට ධර්මය සහ හොයන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ මේකදී අපිට දෙන්නේ අවසාන කොටස හැටියට අන්තිම ක්‍රමයේ පෙර හැටියට භාවනාවට කළ යුතු දේ වැඩි යුතුදේ මොන ධර්මතාවද වැඩි යුත්තේ සත්‍ය බොජ්ජංග ධර්මයන්. එතකොට සත්‍ය බොජ්ජංග ධර්මයන් ප්‍රකාශ කරන්න ගියාට පස්සේ ආපහු ලොකු මිදුලක් අපිට ලොකු ප්‍රමාණයක් කතා කරන්න පුළුවන්. සත්‍ය බොජ්ජංග ධර්මතා ටික ඇතුළත මේ හත ඇතුළත අපිට මුළු 84 දහසක් ධර්ම සංජීවන භාවනා කතා කරන්න පුළුවන්. සති සම්බුද්ධයන්ගේ පළවෙනි සම්බුද්ධයන්ගේ කතා කරන්නේ ඊපස්සේ අපිට සම්පූර්ණම සතර සතිපට්ඨාන සූත්‍රය අරගෙන මුලින්ම අද තේරුම් සාකච්ඡා කරන්න පුළුවන්. ධම්මවිචේ සම්බුද්ධයන්ගේ කතා කරන්න ගියාට පස්සේ මුළු අභිධර්ම පිටකයම අරගෙන කතා කරන්න පුළුවන්. එතකොට අවුරුදු ගණනක් අපි සම්බන්ධව සූත්‍රය කතා කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට එච්චර කල් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි කෙටියෙන් දනිමු කොහොමද කියන එක. දුරට ඉවත් කරන්නේ. එතකොට සති සම්බොධ්‍යංගේ තමයි පළවෙනි සම්බොධ්‍යංගේ. සිහිය. එතකොට සතිය කියලා කියනවා සිහිය කියන එකට. අපි කතා කරලා තිබුණ එක උදාහරණයක් සිහියට. මොකද නගුල තියෙනවා ගොඩක් නෑ ඒකයි ප්‍රශ්නේ කියලා අද සමහර විට කෙනෙක් මාර්ගයේ පිළිබඳව දන්නෝ විදර්ශනා නොලැහිතියෙත් නමුත් ඒ කෙනාට නගුල තියෙනවා නමුත් ගුණ නැහැ නගුල ඇදගෙන යන්න අවශ්‍ය ගුණ නැහැ ඒක නිසා සතියේ තියෙන මේ ලොකු අර්ථයක් පිළිබඳව ඒකයි සම්මා සතිය කියන තැන තියෙන පිළිවෙල. බොජ්ජංග ධර්මසාරයේ කතා කරනකොට අපි කතා කරගෙන ආව මාර්ගයේ සහ මාර්ග සත්‍ය කියන පරයයන් දෙකක් ඇතුළත අනිත් කොහොමද කතා කරගෙන ආවා. මේක කතා කරන්න පුළුවන් මාර්ගයේ සහ මාර්ග සත්‍ය ඇතුළත. බොජ්ජංග කියන වචන දිහා බලලා කෙනෙක් හිතන්න පුළුවන් බොජ්ජංග කියන්නේ බෝධි අංග බෝධියේ තියෙන අවබෝධයට නැතිනම් නිවනට තියෙන අංග ටික මේ ප්‍රතිපදාව වඩන්න තියෙන අංග ටික තමයි බෝධිධර්මයේ ධර්මය. එතකොට ඒක කොහොමද මේ ශාසනයෙන් බාහිරවත් තියෙන්නේ නැතිනම් මාර්ග සත්‍ය කියන්නේ මාර්ගය කියන්නේ මේ ශාසනයෙන් බාහිරවත් තියෙන්නේ පුළුවන්. ඒක බෝධිධර්මයේ තියෙන පුළුවන් මේ ශාසනයෙන් බැහැරවත් කියලා. මේ ශාසනයෙන් බැහැරවත් බෝධිධර්මයේ තියෙනවා බෝධිධර්ම භාවනා එතකොට ඒ බොජ්ජංග භාවනා මේ ශාස්ත්‍රයෙන් බැහැරව කරන්න පුළුවන්කමක් තියෙනවා. මොකද අපි කතා කරලා තියෙන මේ ලෝකෙ ඔක්කොම යන්නේ තම තමන් හදා හදාගත්ත නිවනන් දකින්න. ඉතින් ඔක්කොටම හදාගත්ත බෝධියක් තියෙනවා. ඉතින් හදාගත්ත බෝධිය කියනකොට ඒ ඇයට ඒ ඔක්කොම බොජ්ජංග ධර්ම වෙලා තියෙනවා. ඔකට හොඳ උදාහරණයක් තමයි බොජ්ජංග සංයුත්තයක් කියනවා. සංයුත්ත කියලා කියන්නේ කෙටි කෙටි සූත්‍ර ගොඩාක් එකතු කරලා ඒ සූත්‍ර ටික එක රාශියක් විදිහට තියෙනවා. එක කොටසක්. ඒ විදිහට බොජ්ජංග ගැන කරපු කෙටි කෙටි සූත්‍ර දේශනා ටික ඔක්කොම එකතු කරලා සංයුත්තයක් හැටියට වෙනම සකස් කරලා තියෙනවා සංයුත්තේ කායේ බොජ්ජංග සංයුත්තේ කියලා එකට කියනවා. සංයුත්නිකායේ පහත් පස්වෙනි කොටස අදාළ දෙවිඳ සම්මතේ. එතකොට මේ බෝධිංග ධර්ම පාටික බොහොම වැදගත් ඉගෙන ගන්න එක මාර්ගයේ සහ මාර්ග සත්‍ය කියන මේ දෙකටම දාලා. බෝධිංග ධර්ම පාටික ඉගෙන ගන්නකොට අපිට පළවෙනිම කියන්නේ සති සම්බුද්ධිය. සිහිය සිහිය පණවන්නේ දැන් මේ භාවනාවෙන් කලේ ස්වාර්ථෝ කොට පණවන්නේ නිකන් නෙමෙයි. ලොකු නුවණක් තියෙන ලොකු අර්ථයක් සම්පාදනය කරගත්ත ලොකු දෙයක් ගන්න කෙනෙකුට. මොකද එයා දැනගන්නේ ඉස්සෙල්ලම තේසනේ කොතනින් ගියා ඉස්සෙල්ල සෘතවත් භාවයට පත් වෙනවා. සෘතවත් භව තුළ ඉඳලා තමයි ඒ කියනවා මේ මාර්ගයේ වඩන්න ලෑස්ති වෙන්න. එතකොට දැන් භාවනාවට කලින් ඥාන ඇති වෙන සුතවත් බව ආශ්‍රව ප්‍රහාණය කරගත යුතු ඔක්කොම තැන්වලින් ඒ හැම තැනකටම විශේෂත්වයක් දක්වපු දේ තමයි සුතවත් බව නැතිනම් සත්‍ය ඥානය කියන සුතවත් බව තුළින් ඇසූ පිළි දැනෙති බව සුතවත් භාවය තුළ ලබා ගත්තේ සත්‍ය ඥානය. ප්‍රඥාණයෙන් උපස්ථාන කරන වගේ ප්‍රඥාණයෙන් යුක්ත වුණ සම්මා සතිය ගැනයි අපි කතා කරන්නේ. එතකොට අපි පළසූත්‍රයෙන් කතා කරලා තිබුණේ අදියෝනිසයි තුන්වෙනි භාගයේ පරිසංවාදයේ තියෙනවා ගොඩක් විතර අහලා තිබුණම මහා සත්‍තාරීෂක සූත්‍රය. මහා සත්‍තාරීෂක සූත්‍රයේ මේ ගැන බොහොම ලස්සනට පැහැදිලි කරනවා මේ මාර්ග ධර්ම සහ වැඩිම පිළිබඳව. එතකොට මාර්ග ධර්මතා වැඩිනකොට සත්‍යාරේසික සූත්‍රයේදී හැම අංගයක්ම කොටස් දෙකකට බෙදලා තියෙනවා. ආගාමික සම්මා දිට්ඨිය කොටස් දෙකකින් එනවා. දිට්ඨිය ලෞකික වෙන්නේ නෙමෙයි, ලෞකික වෙන්නේ. එතකොට මේ අනිත් කොටස් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොටස් ටික ඔක්කොම වැටෙන්න හේතුවක් වෙන මූලිකම අංග තුන මොනවද? හැම වෙලාවකදී සම්මා දිට්ඨිය කියන එක අනිත් හැම ධර්මතාවයකටම අංග හතරම උපකාර කරන ධර්මයක්. නැතිනම් අංග අටටම උපකාර කරනවා. සම්මා දිට්ඨියට සම්මා දිට්ඨියම උපකාර වෙනවා. ඊට පස්සේ සම්මා වායාම කියන එක ව්‍යායාමයේ උත්සාහය වීර්යය කියන දේ මේ කෝපිතත් අවශ්‍ය වෙන දේ. ඊළඟ එක තමයි සම්මා සතිය. ඒකවල මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගයේම වැඩෙන්නේ සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සතිය කියන අන්න ඔය අංග තුන මත. මේ වාහනේ යන්න තියෙන රෝද තුන. මේ වාහනේ අරගෙන යන්න තියෙන රෝද තුන තමයි සම්මා දිට්ඨිය වේගින් එකක්. එතකොට ඉස්සරහ රෝගේ යන විදිහට තමයි පිටිපස්සේ රෝගෙට කියන්නේ. එතකොට සම්මා දිට්ඨිය යන විදිහට තමයි සම්මා වායාමය සම්මා සතිය කියන්නේ. එතකොට හැම වෙලාවකදීම දැන් සම්මා වායාමයෙන් අරගෙන යනවා උත්සාහය තුළ සම්මා සතියෙන් සිහිය පිහිටවනවා සම්මා දිට්ඨියෙන් අවශ්‍ය තැනට හරවනවා. දැන් සීල් එකේ නිවන් දැකීමන්නේ එතකොට හැම වෙලාවකදීම සම්මා වායාම සහ සම්මා සතිය කියන මේ දෙක තමයි සම්මා දිට්ඨියට බලය ගන්න. සම්මා දිට්ඨියට නැත්නම් සීල් එකේ පිටිපස්සේ රෝගියෙට එන්නේ සාර්ථක වෙන්නේ නැහැ. ඒකත් මේ සම්මා දිට්ඨියේ බලය යොදන්නේ හැම වෙලාවකදීම සම්මා වායාමයේ සහ සම්මා සතියේ. ඒක නිසා සම්මා සතිය කියන එක මේ ශාස්ත්‍රයේ බොහොම විශේෂ ස්ථානයක් ගන්න දෙයක්. සම්මා සතිය කියවහම ඇත්තටම ලොකු මාතෘකාවක්. සිහිය කියන එක. මොකද සති සම්පජන්ණය කියලා අපිට මාතෘකා මුළු සාසනයම දෙකට බෙදන්න පුළුවන්කම තියෙනවා. සති සම්පජන්ණය කියලා. සිහිය සහ නුවණ. සිහිය සහ නුවණ කියන එකේ අර්ථය වර්ගීකරණය කළාම අපි ගොඩක් වෙලා කතා කරන්නේ සිහිය ගැන. එන්නේ නුවණ ගැන. අපි ගොඩක් වෙලා කතා කරන්නේ නුවණ ගැන. නමුත් නුවණ වගේම විශේෂ ස්ථානයක් නිදී යුතු දෙයක් තමයි මාත්‍රකාවක් තමයි සිහිය කියන එක. සතිය සහ සම්පජන්ණය. එතකොට සම්පජානීය විස්තර කරන්නේ අනුකූත අපිට පුළුවන් අපි කතා කරපු විදර්ශනාවල අපි කතා කරන ඥාන දර්ශනය අපිට හැම තැනකදීම යොදන්න පුළුවන්කම තියෙන නැතිනම් මාර්ග සත්‍ය කියන තැන. මාර්ගය පැහැදිලි කරන්නේ මාර්ගයේ තුල අරගෙන යන්නේ හැම වෙලාවකදීම සතිය තුල. සතිය කියන මාර්ගයෙන් හැම වෙලාවකදීම මාර්ග සත්‍යයට යොමු කරනවා. ඒක නිසා හැම වෙලාවකදීම හොඳ වචන ටිකක් කියනවා. සති සම්පෝඥමගම් භාවයේදී විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සද්ද පරිණාම. සති සම්පෝඥංගය වඩනවා කොහොම සති සම්පෝඥංගය ඇද විවේක නිසිත වුණ. ඒ වගේම විරාග නිසිත වුණ, නිරෝධ නිසිත වුණ වස්සද්ද පරිණාම වුණ. වස්සද්ද පරිණාම කියන්නේ නිවනට නැඹුරු වූ සති සම්බුද්ධන්ගේ වරදයි. එතකොට ඒක නිසා සත්‍යාරේක සූත්‍රයේ අපි කතා කරන්නේ අර කියන විදිහට හරියට කාලයක් යනවා බව කතා කරනවා. එතකොට දැන් මේකේදී ගන්න අවශ්‍ය විශේෂ ආර්ථය තමයි සතිය කියන එක දෙපැත්තකට යෙදෙනවා. දෙපැත්තකට යෙදෙන සතියේ කොහෙට යෙදුනත් හැබැයි සම්මා දිට්ඨිය අනුග්‍රහ කරනවා කියන දේ කියන්නේ මේක ගැත්තේ. සම්මා සතිය විස්තර කරනකොට හොඳට ස්ථාන දැනගෙන ඉන්න තියෙනසෙන් මහා සත්කාරයේ සුසූත්‍රයේ හොඳ ලක්ෂණ පරියාය. සබ්බාස සූත්‍රයක ලක්ෂණ බොහොම පරියාය. ඒ වගේම අපි චතුරාර්ය සත්‍ය ගැන කරපු යමක් ප්‍රකරණය හොඳ පරියායයි. මෙන්න මේ කොටස් තුන කෙනෙක් ඉගෙන ගත්තොත් ඒ ඉගෙන ගත්ත කෙනා ධර්ම මාර්ගයෙන් එළියට ඇදලා ගන්නවා කියන එක හරියට ඉගෙන ගන්නවා. ධර්ම මාර්ගයෙන් එළියට ඇදලා ගන්න කියන එක විසින්. ඒ නිසා මේ ධර්ම කොටස් තුන ඉගෙන ගන්නවා. බොහොම හොඳට කොච්චර කාලයක් ගියත් ඒක සාකච්ඡා තුළ දැනගන්න තරමට ජීවිතයට වටිනවා මේ අද දවසේදී මාර්ගයේ වරද්ද ගන්න සම්බන්ධයෙන් බලවට පස්සේ. එතකොට සතිය කියලා කියනකොට සතිය සම්මා සතිය නැතිනම් අපි කතා කළොත් විරාජයෙන් සිට නිරෝධයෙන් සිට රෝසහත් පරිණාම වූ සතිය බොහොම අඩුයි. සතිය වැඩිවත් මේ සතිය වැඩෙන එක හරි අමාරුයි. එතකොට සිහිය වඩනවා කියනකොට සිහිය දියුණු වෙනම ඕනේ අපිට තැන් දෙකක් තියෙනවා. එකක් තමයි සතිපත්තහානය අනිත් එක තමයි සතිපත්තහන භාවනාව. එතකොට සතිපට්ඨානය වඩන්න ගියාට පස්සේ සතිපට්ඨානය තුළ අපිට දැන් මේ සිහිය එකඟ කරගන්න වෙනවා සමාධිමත් කරගන්න වෙනවා. එතකොට සතිපට්ඨානය තුළ සිහිය එකඟ කරගන්න යනකොට මොකක් මොන මොන තැන්ද අපිට සිහිය පිටවා ගන්න තියෙන්නේ? කය කියන තැන අපිට සිහිය පිටවා ගත යුතු තැන. වේදනාව චිත්තය ධම්මයේ කියන තැන සතර ප්‍රතිපත්තාන්නේ අපිට සිහිය පිටවා ගත යුතු තැන. එතකොට ඔකෙදී කායගත සති සූත්‍රය අරගෙන බලන්න ආයන පස්නාව තුළ කොහොමද අපි සිහිය පිටවා ගත යුතු වෙන්නේ කියලා. අපි ඉගෙන අහලා තියෙනවා අපි දන්නවා සහ ඉගෙන ගන්න ලැබෙන නිසා ඒක මේ විදිහට කරුණු පැහැදිලි කරන්න යන්නේ නැහැ. රචනාවක එක අර්ථ කතාවක ගොඩාක් විස්තර කරගෙන ගියපුවාම අනිත් අර්ථ කතාවේ තියෙන දේ තමයි අරහතුවව බලන. වැඩි විස්තරයක් වෙන තැනදී කියන අරහතුවව බලන. අතුවව නම් දාලා අරහතුවව බලන. සතිපට්ඨානය ගැන කතා කරනකොට සම්මාදී සතිපට්ඨාන දේශනාව අහන්න. එතකොට එතකොට සිහිය පිහිටවීම ගැන හොඳට දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒකේ විශේෂම දේ තමයි සතිපට්ඨානය කියන සිහිය පිහිටවනවා කියනකොට සිහිය පිහිටවී යුතු වෙන්නේ මොන පුද්ගලයාද කියන එක පිළිබඳව අපි සංයුත්තෙන් කාලේ එක සූත්‍රයක් තියෙනවා ဒုတိ ය අසුතවන්ත සූත්‍රය. මේ ဒုတိ ය අසුතවන්ත සූත්‍රයේ කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ලෝකයේ අසුතවත් පුතජන කෙනෙක් අසුතව උපදිනා මේ කයෙහි කලකිරෙනවා. සතර මහා භූතයෙන් නිකන් කනබුන ආහාරයෙන් ගැටෙන මේ කයෙහි කලකිරෙනවා කලකිරුනේ නෑ නෝනේ නිදෙන කැමතියි. මේ අසුතව උපදින ලෝකයේ දකින්න සමයයි. එතකොට දැන් අසුතවත් පුතර්ජනයක් දකින්නේ ඒ ක්‍රමේන සුතවත් කාර්යකාවකයක් දකින්නේ ඒ ක්‍රමේන එදිලා වෙනස මොකක්ද? අපේ සතිපත්තහමේ තුල කයේ කය අනුව බලමින් වාසය කරන කෙස්ලොම් නියද සම්මස්නාවයට ඇතුළු මේ දෙතිස් කුණ කොටස වශයෙන් බලනවා මේ විදිහට අපි එක එක පරයයන්ට කයේ කලකිරෙන විදිහට බලනවා එතකොට මේ කලකිරීම කියන එක දෙකම ආර්ය කලකිරීම සහ අනාර්ය කලකිරීම. ආර්ය කලකිරීම හැම වෙලාවකදීම නුවණින් දැනගෙන තමන්ගේ මෝඩකම ගැන කලකිරීම කලකිරීම. අනාර්ය කලකිරීම රූපේ ගැන කලකිරීම කලකිරීම. ඒ නිසා මේ අසුතවන්ත සූත්‍රයේදී සඳහන් කරපු මුල්ම කාරණාව අමතක කරන්න එපා. මුල්ම කාරණාව මොකද්ද? අසුතවත් ප්‍රකටණය කියන්නේ ඇසූ කිරෝ දැන් නැති අස්ෘතවත් ප්‍රසජනේ අපි කතා කළා මේකේ අස්ෘතවත් කියන්නේ මොකද්ද? අරිය ධර්මස්ස අකෝවිදෝ ආර්ය ධර්මයේ දන්නේ නැහැ. ආර්ය ධර්මයේ ඉක්මන ඉක්මන්නේ අහන්නෙත් නැහැ. ආර්ය ධර්මයේ දන්නේත් නැහැ. ආර්ය ධර්මයේ ඉක්මනක් නැහැ. මෙන්න මේක නේද කියනවා අස්ෘතවත් ප්‍රසජනේ කියලා. ඉතින් ආර්ය ධර්මයේ දැනෙති කෙනා කයේ කලකිරනවා කියන එක මොලකමක් නේද? ඒක මොනවා? අන්න ඔය කාරණාව දන්නේ නැතිකම නිසා ඔගොල්ලෝ යනාලේ තියෙනවා. ඔය කාරණාව දන්නේ නැතිකම නිසා කෙනෙක් බොහොම දැනට තොතින් කරුණක් පාදගන්න දැන් මේ කයේ කයම බලමින් වාසය කරනවා කියන්නේ ඔතන පොඩි වැරදීමක් තියෙනවා ඔක කළ යුතු දෙයක් නෙමෙයි. ඔය කය ගැන කලකිරීම කියන තැන් වැරදිච්ච තැන් ඒක නිසා ඔය ඔය තැන් වලට එක එක අර්ථකථන දෙනවා. ඒකත් හේසා ලෝමාන සාදන්තා කියලා කියනකොට වලට එක එක අර්ථකථන දෙනවා. ඉතින් ඒක අර්ථකථන කියන්නේ නැහැ. නමුත් මෙතනදී පැහැදිලි කරන්න උත්සාහවත් වෙන දරන උත්සාහය තමයි මේ විදිහට හැම වෙලාවකදීම කයේ කලකිරෙනවා කියන එක ඔයගොල්ලන්ට සූත්‍රයක් අරගෙන දෙන්නු බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න කයේ කලකිරෙන කවුද ආශ්‍රිතව පුතජන. ඊට සුත්‍රවත් ආර්ය ශ්‍රාවකයා මොකද කරන්නේ? පටිච්ච සමුප්පාද ධර්මයෙන් දන්නවා. පටිච්ච සමුප්පාද ධර්මය ගැන දන්නවා. ඒක සූත්‍රයක් දෙන්නවහම ඔයගොල්ලන්ට හිතේ ඇත්තනේ මේ කයේ කලකිරෙන එපා කියලා කියන සුදුසු නෑ මේ කයේ කලකිරෙනවා කොහොමවත් අපි සුද්ධ සංඥාවට කැමති නෙමෙයි ලක්ෂණට තියාගන්න ලක්ෂණට ඉන්න තැනකට ලක්ෂණ රූපේ කොහොමවත් ලෝකේ තියෙනවා කියන බවත් අපි බොහොම කැමතියි කැමති බව නිසා අපිට හිතෙන්න පුළුවන් මේ කය කියන එක තියාගන්න පුළුවන් නිසා මොකද අපි කවුරුත් දෙවියන්ට කැමති දෙවියන්ට කෙටක් දෙවියන්ට උපස්දේශින් නිදින එක ලේසි ඒ නිසා කය තියාගන්න පුළුවන් නිසා ඇත්තට මේ කයේ කලකිරෙන්න අවශ්‍ය නැහැ. මේ ගැන දන්න තැන තමයි වැදගත් කියන බව අපිට හිතෙන්න පුළුවන්කම තියෙනවා. මොකද සූත්‍රයකුත් වෙනන බුදුන් බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළේ නැහැ කියලා කියනවා. නමුත් හොඳට අර්ථය දරා ගන්න ඉතින් තියෙන අර්ථය මොකද්ද කියන්නේ? අසුතවන්ත සූත්‍රයේ එතකොට අසුතවත් උපදිනේ ගැන කතා කරන්නේ. මේ ධර්මයේ මේ ඥාන දර්ශනය අහලා නැති අසුතුව පුතඥයාගේ ස්වභාවය එයා කයේ කලකිරෙන්නේ මොකක් නිසාද? ඔගොල්ලෝ දැක්කත් මේ ලෝකෙ ඉන්න මානසික රෝග. ඒ සත්‍යය ඕනකට වඩා ගියාම මානසික රෝගයක් වෙනවා. ඒක නිතරම අත්ෝදනවා. එහෙම නැත්නම් නිතරම පිරිසිදු භාවයේ ප්‍රමාණය ඉක්මවා යනවා. ඒ ඒ තරම් සුචිකාමී අධි සුචිකාමීත්‍ය මානසික රෝගී තත්ත්වයක් දක්වා ඉදිරියට යනවා. එතකොට හැම වෙලාවකදීම දැනේ අදිසුතිකාමීත්වයේ ඇතිවෙනා මේ කයෙන් දැක්කොත් මෙච්චර අප්‍රසන්න දෙයක් කියලා සියදීන කාලයන් මතකෙට එනකන් එයා කලකිරීම පුළුවන්කම තියෙනවා. අන්න ඒ කලකිරීමට කියනවා අනාගත කලකිරීම කියලා. ඒ කාර්ය කලකිරීම නෙමෙයි අනාගත කලකිරීම. ඒ අනාගත කලකිරීම කිව්වේ ආර්ය ධර්මතාවයෙන් උපදවන කලකිරීමක් එතන හටගත්තේ නෑ ආර්ය ධර්මයක් තිබුණේ ආර්ය ධර්මය අහලා තිබුණේ නෑ හිතුනේ නෑ දන්නේ නෑ කොටිම නෑ ඒක නිසා ඉස්සෙල්ල සිද්ධ වෙන ආර්ය ධර්මය ගැන දැනගන්න සුතවත් භාවය ඇති කරගන්න සුතවත් භාවය ඇති කරගන්නකොට සුතවත් භාවය ඇති කරගන්න නම් ඥාන සිද්ධ වෙන සත්‍ය ඥානය කියන තැනට හිත තියාගන්න අපි ඉස්සෙල්ල කතා කරා දර්ශනයෙන් පහකල යුතු ආස්වාද ප්‍රශ්නය ඒකට නුවණ ඇති කෙනා දැන් මේ කය ගැන මතක් කරන්න යන්නේ මෙනෙහි කරන්න යන්නේ මේ කයේ ඇති වෙන රාගානුසය දුරු කරගන්න මිසක රාගේ නැති කරගන්න නෙමෙයි. රාගේ උපන් රාගේ යටපත් කරගන්න. එතකොට කයේ කයano බලමින් වාසය කරනවා කියන ඒ කියන්නේ කටිපත් සහනය කියලා එයා හොඳට දන්නවා. ඒකෙන් නිවන් දැකන්න බෑ කියලා එයා දන්නවා. සතිපට්ඨාන භාවනාවට හිත කියලා කය හැම්බෙන්නේ නැති දැනකින් නිවන් දැකීම කියලා දැනගෙන එයා මේ ප්‍රතිපදාව වඩන අර්ථ සම්පාදනය කරනවා. ඒක නිසා ඕකට නිරුක්තියක් වෙනම සපේලා වෙනම නිවනක් හදාගත්ත කියලා නම් හරියන්නේ නැහැ. ඕකට නිරුක්තියක් වෙනම සපේලා වෙනම නිවනක් හදාගත්ත කියලා කියන්නේ නැහැ. ඒක නිසා ඒක දවසේ අපිට කියන්නේ මෙහෙම කාරණාවක් කියලා කියනවා. ඒක නිසා කොහෙන් හරි ඔයගොල්ලන්ට බොහෝ වෙලාවට සූත්‍ර පිටකයේ සූත්‍රයක් දීපයක් හැටියට අරගෙන යම් කරුණක් පැහැදිලි කරලා කියන එකේ මූලිකම අර්ථය ගන්න හදන්න එපා. මුළු සූත්‍රයම විමසලා බලන්න අනිත් සූත්‍ර වලට ගල්පන අර්ථය ගන්න ඕනේ. දැන් ඔයගොල්ලන්ට කිව්වොත් සීලය යනු සතුන් මැරීම, සරසම් කිරීම, කාමයේ වර්ධවා හැසිරීම බොරු කීම, රහමය පානය කිරීම කියලා කිව්වොත් කොහොම ඔය ටික විතරක් අහගෙන ඔයගොල්ලන්ට උපදෙස් කරලා කිව්වොත් එහෙනම් බුදුහාමුදුරුවෝ ටීවී කියලා කියන්නේ මෙන්න මේ විදිහට කරන්න කියලා කිව්වොත් මොකද කියන්නේ? සූත්‍රයක් වෙනවා කෙනෙක් කියනවා. එක්ක සූත්‍රයකට කියලා දෙන්න වෙනවා. එහෙම නැත්නම් පිළිගන්නවා. දෙකින් එකක් කියන්නේ. නමුත් ඒකේ අනුසමයකම තියෙනවා යන දෙයින් වැඩක්මයි කියලා. යන දෙයින් වැඩක්මයි කියලා. අපි යනනේ වැළැක්වයි කියන වචනේ අයින් කරලා මේ විකාර වෙන කෙනෙක් උසුතර සිට දෙනවා කියන සම්පූර්ණ අර්ථයෙන් නැහැ. ඒක නිසා දැන් මේ සූත්‍රයේ කියනවා අසුත උත්තර දෙන සූත්‍රයේ මෙන්න මෙහෙම කලකිරෙනවා. එතකොට අසුත උත්තර දෙන කලකිරලා කයේ කලකිරලා දකින්න මේක වැඩක් වෙන්නේ නැහැ. එයා හොඳට මේක පරිත්‍යාගෝපාදයේ වශයෙන් දකින්න. එයා ලෝකෝත්තර ඥානය උපදව ගන්නයි. කය කය මොබලවත් බලන් ලෝකෝත්තර ඥානය උපදව ගන්නවා නිසා. ඒ නිසා එයා පරිත්‍යාගෝපාද වශයෙන් දකිනවා කියන අර්ථයක් දෙන්නයි සූත්‍රයේ දේශනා කරන්නේ. දේශනා කරන සූත්‍රයේ අර කොටස විතරක් අරගෙන අපි පැහැදිලි කරගන්න හදනවා නම් මේක කයේ කයම බලන්න එපා මේක වැරදි මේක බුද්ධ ධර්මහසිත එන්න දෙයක් නෙමෙයි කියලා ඒකට විවිධ අර්ථකථන දෙන්න හදනවා ඒක කයේ කියන්නේ අනිත්‍ය තමයි පාලි භාෂාව කියන්නේ විශේෂ භාෂාව විශේෂ වෙනම භාෂාව පාලි භාෂාවේ තියෙන වචනයකට සිංහලයේ අපේ අර්ථකථනයක් දෙන්න හදනවා නම් ඒක හරියට නෑ ඇපල් කියන පාලි ඉංග්‍රීසි වචනයක් තියෙනවා ඔකට අපි සිංහල අර්ථකථනයක් දෙනවා ඇප කියලා කියන්නේ අපි ඇප දීලා ගන්නවා කියන්නේ ඇපල් ලර් කියන්නේ ලයාමී කරනවා නැති කරනවා ඇප නැති කරන නිසා ඇපල් කියන දුවත් හරිනවම ඒක කවදාවත් වෙන්නේ නැහැ. දන්න කෙනාට hina යනවා මිසක වෙනත් අර්ථයක් නම් සිද්ධ කරන්නේ ඒ වගේම මේ භාෂාවේ තියෙන වචනයක් කඩලා කෙනෙකුට කියන්න පුළුවන්කම තියෙන මෙන්න මේකයි කියන. මෙන්න මේකයි අර්ථය. දැන් න අනාත්ම කියන එක න අර්ථ කියලා කඩලා අපිට කෙනෙක් කියනවා මේකට කියන්නේ අර්ථ වශයෙන් ගන්න එපා. අර්ථ කියලා කියනවා කාර්යයට. අර්ථ මේ ඒ අර්ථ මහා ප්‍රාණ සයන්නේ. එතකොට මේ අර්ථ වශයෙන් ගන්න එපා මේ කාර වශයෙන් ගන්න එපා කියලා ඒ අනාත්ම කිව්වේ නැත්නම් බුදුරජාණන් වහන්සේ ආත්මයක් නැහැ කියලා කිව්වේ නැහැ කියනවා. එතකොට අපි අනාත්මය කියලා කතා කරනකොට අපි පැහැදිලි කරනවා මේ කියන්නේ ආත්මයක් නැහැ කියලා නෙමෙයි මේ ආත්මයක් තියෙනවා කිව්වත් වැරදි නැහැ කියනවා කියුවත් වැරදි කියලා දේශනා කරපු බුදුරජාණන් වහන්සේම ආත්මයක් නැහැ කියලා නැවත කියන්නේ නැහැ. මේ බුදුරජාණන් වහන්සේ අනාත්මය කියලා දේශනා කළේ ආත්මයක් වශයෙන් පනවන්න තැනක් නැහැ. හේතු ධර්මතාවයක ඇතිකන්දී ඉපදින නැතිකල යන ධර්මතාවයකට ආත්මයක් තියනවා කියන්නත් බැහැ, නැහැ කියන්නත් බැරි තැනක් නිසා හේතුන් පටිච්ච සම්පූර්ණ හේතු බංගා ඉදෙන්නේ. මෙන්න මේක අවබෝධ කරගන්න කියන තැනින් අනාත්මය සාක්ෂාත් කරගන්න කියන විදිහට සාර වශයෙන් ගන්න එපා කියන අර්ථයක් නෙමෙයි. සාර වශයෙන් ගන්න නැතුව ඉන්න නම් මොනවද සාර වශයෙන් ගන්න නැත්තේ කියලා අහන්න වෙනවා. එතකොට මේ අනාත්ම දර්ශනේ අහලටවත් එන්නේ නැහැ. ඒක නිසා ඒබඳු විදිහේ අර්ථකථනයක් අපිට ධර්මයට සැපයූ ඒ සැපයීම හරිවැරදි. ඒක නිසා සති සම්පජන්ණය ගැන කතා කරනකොට සිහිය ගැන කතා කරලා අපිට සිහිය පිහිටීමේ තැනක් තමයි කය කියන එක. ඒ නිසා කොයි දවසකවත් ගන්න එපා කය කියන එක සිහිය පිහිටවන්නේ එපා කියපු තැනක් කියන අර්ථයෙන් ගන්න එපා. මොකද තවදැනකදී බුදුරජාණන් දේශනා කරන දේ ආර්ථිකාත්මක කයෙහි පිට සමාධික වේදී බාහිර කයෙන් ඥාන දර්ශනය පුරවගන්නවා. ආධ්‍යාත්මික කයට හිත තියලා අපි නිස්සාරි ආනාපාන සතිය හරි දෙතිස් කුණු කොටාසය හරි දැන් කය කය කයano බලමින් වාසය කරන්න තියෙන්නේ කොහෙද? ආධ්‍යාත්මික කයේ කයම බලමින් වාසය කරලා එයා හිත සමාධි කරනවා. සමතයාර්ථය වෙන කරනවා. ඒක මාර්ගය. මාර්ග සත්‍ය බාහිර කය ඥාන දර්ශනය උපදවගතිතු රූපේ නම් වෙන තැන පිළිසින දැකලා ඥාන දර්ශනය උපදවගතිතු නුවණ උපදවගතිතු මේ දෙක කලවම් කරගන්න ගියොත් එහෙම ඒකට ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසා මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු යම් ක්‍රමවේදයක් තිබුණා සිහිය ගැන. ඒ සිදුවෙන කියපු ක්‍රමවේදයේ ඔස්සේ අවශ්‍ය යටික කරුණු පැහැදිලි කර ගන්න. සතිය ගැන කියනකොට සිහිය අපිට විවිධාකාර සිහියක් පනවන්න පුළුවන් කියනවා මතක් කළා සතිපත්ථානයේ අනුගිය සිහිය. ඒකට කයේ කයano බලමින් වාසය කරන එක තුල දෙතිස් කුණක කොටස් වශයෙන් හරි එහෙමත් නැතිනම් ධාතු මානසිකාරයේ තුල හරි එහෙමත් නැතිනම් තමන්ට ආනාපාන සති වශයෙන් හරි නාම සීලසික වශයෙන් හරි ඉන්ද්‍රිය ධර්ම කාණතිවන්නේ ආයත යනකොට අපිට ඉරියව් පැවැත්ම ගැන ඉරියාපත විදිහට හරි අපිට පුළුවන් සිහිය පවත්වා ඒ ගැන වැඩිදුරට ප්‍රතිපත්තන සූත්‍රයෙන් අහලා දැනගන්න මෙන්න මේවා තමයි සිහිය පිළිතෝගත යුතු ඒ පිළිතෝන සිහිය හැම වෙලාවකදීම අපි වැරදට යොදා ගන්නවා සිහිය වැඩකට යොදා ගන්නවා. ඒ වැඩේ තමයි ලෝකෝත්තර ධර්ම ඉන්ද්‍රියකට අපි යොදා ගන්න ලෝකෝත්තර ධර්ම කාර්යයක. නැතිනම් සතියේ තියෙන එක සිහියේ තියෙන එක අකුසල සිතේ තියෙනවා සිහිය නැත්නම් අකුසල අකුසලයක්වත් කරගන්න බැහැ. එතකොට මේ සිහියේ තියෙන කුසල කාර්යික ධර්මයක් වෙනවා. ඒක ලෝකෝත්තර ධර්මයට උපකාර කරන දෙයක් වෙනවා. ඒක නිසා දැන් වසද්ද පරිණාම වූ සති සම්බොජ්ජංගේ වඩන්නේ කොහොමද? නිවරට නැගුවොත් අර සතියේ බාහිර සතියේ තියෙනවා. ආනාපාන සතිය, කායගත සතිය, මේ සතිය. සිහි පිළිතුර තැන් ඒක බාහිර සාධනෙක් කියනවා. ඒකවල මේ සාධනෙට විතරක් අදාළ සතියක් තියෙනවා. ඒ සතිය තමයි ලෝකෝත්තර ධර්මතා කෙරෙහි යම් සිහියක් තියෙනවා. සම්මා දිට්ඨිය කියන කාරණය තුළ විග්‍රහ කරන එක තුළ යම් සිහියක් තියෙනවා නම් අන්න ඒ සතිය හැම වෙලාවකදීම නිවනට උපකාර වූ සිහියක්. ඒතකොට බුදුරජාණන් වහන්සේ මේකදී අපිට දේශනා කරනවා සංයුත් නිකායේ පස්වෙනි භාගයේ තියෙන සීල සූත්‍රය කියලා සූත්‍රයක්. යඥ සමයේ වික්‍රේ වික්ඛු යථාෝපසත්තෝ විහෙරන්තෝ සම්ධම්මා අනුස්සරති අනිසත්‍යේති සති සංවර්ධනගෝ තස්මේ සමයේ වික්ඛු හරති යම් වික්ෂුවා යථාෝපසත්තෝ එකලාව යම් කෙනෙක් උදකලා වෙලා ඒ වාසය කරනකොට සම්මා දිට්ඨියෙන් ගෙනල්ලා දුන්නේ යම් දර්ශනයක් තියෙනවා ඒ දර්ශනය ගැන මෙනෙහි කරනවා ඒ මෙනෙහි කරන මෙනෙහි කිරීම තමයි එයාගේ සතිය. ඒක තමයි සති සම්බොධ්‍යංගය. ඒ සති සම්බොධ්‍යංගය තුළ එයාගේ වැඩෙන සිහිය තුළ විදර්ශනා නුවණ තුළ උපදින ඒ සිහිය ගැන හිතනකොට එයාගේ ඒ සිහිය හේතු වෙනවා නිවන් දකින්න තැන දක්වා යාව අරගෙන යන්න. එතකොට තමයි බෝසත්ත්ව පරිණාම වූ ප්‍රතිසම්බුද්ධයන්ගේ රස වැඩෙන්නේ. එතකොට ඒකේ බුදුරජාණන් වහන්සේ සූත්‍රයේ අගට බොහොම වැදගත් කාරණයක් දේශනා කරන ඕගොල්ලෝට බොහොම වැදගත් කාරණයක්. බොහොම කැමති වෙනවා. මෙන්න මේ විදිහට මේ බොද්ධංග ධර්මතාවික වඩනවා එයා ඒකාන්ත වශයෙන් මේ ජීවිතයෙන් ඉස්සරහට එහෙම නැත්නම් අදම තරම මේ ජීවිතේ රහත් වෙන බැරුවොත් මැරෙන මොහොතේ හරි අරගන්න ඉස්සරහට එනවා එතෙන් අද විශ්ලේෂණ කරනවා මැරෙන මොහොතේ හරි අරගන්න ඉස්සරහට එහෙමත් නැතිනම් මේ ආස්ව සංසාතික උද්දම් භාගයේ සංයෝජන ධර්මතාතික විදලා හැම වෙලාවකදීම නැවත නොයන සුළුව සුද්ධාවාසික කියලා හෝ ආස්ව ධර්මතාතික කරගන්න ලැබෙනවා මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මාර්ගඵල ටික තුන් දෙන්නවා මෙන්න මේ විදිහට වඩනවද සත්‍ය බොද්ධංග ධර්ම කෙනෙක් ඇදුවොත් අන්න ඒ වඩන කෙනාට පුළුවන් වඩන්න එතකොට සත්‍ය බොජ්ජංග ධර්ම සාහිත්‍යක වඩන්නේ කොහොමද කියන එක ගැන අපිට හොඳ නුවණක් ඇති කරගන්න නම් මොකද්ද මේ සත්‍ය බොජ්ජංග ධර්ම සාහිත්‍යයේ සතිය කියලා කියන තැන. සිහිය. එතකොට අපි කායන පස්නාව ගැන වැඩි කතා කරන්නේ නැහැ. ඉස්සරහට කරලා තියෙන ගොඩක් වෙලාවට විස්තර වෙන තැන. මේක අපි ගන්න දෙයක් නෙවෙයි. ආනාපානසතිය ගැන අපි කතා කරලා මේක කායන පස්නාව නැත්නම් සිහිය මේ ඔක්කොම කය ප්‍රතිගත වෙන නිසා කායන පස්නාව. ඊට පස්සේ චිත්තානුපස්සනාව ගත්තා. වේදනානුපස්සනාව ගත්තා. වේදනානුපස්සනාව හැම වෙලාවකදීම වේදනාස් වේදනානුපස්සී විදිහට. වේදනාව ගැන මේ දැක්මෙන් එක්ක ඉන්නවා. අපි ඒකත් කතා කරලා මේ කයේ තියෙන වේදනාව ගැන නෙමෙයි කතා කරන්නේ. හිතේ හටගන්න වේදනාව ගැන හේතුක එකකට තියෙන මේ ධර්මතාව ටිකත් එක්ක යන වේදනාවත් එක්ක වඩන වේදනාව ගැන මේ වේදනාව පස්සනාව කියලා කියන්නේ. නැත්නම් අද පනවන වේදනාව පස්සනාව කායයන් පස්සනාව හදාගන්න. හරි වේදේ. ඒ කායික වේදනාව රූපයෙන් එන වේදනාව. රූපයක් අල්ලගෙන විඳින වේදනාවක් ගැන තමයි මෙහි කරන්නේ. සැප දුක් උපේක්ෂා ගැන මතක් කරනවා. ඊට පස්සේ චිත්තානුපස්සනාව. අපි පුරුදු වෙනවා හිත දිහා බලන්න. ගොඩක් වෙලාවට සතිය තුළ පෙන්වන දෙයක් තමයි හිත දිහා බලාගෙන ඉන්නේ. හිත දිහා බලන් හිටිය ඒක හරියන්නේ නැහැ. මේක රාග සහිතයි කියලා දැක්කත්, ද්වේෂ සහිතයි කියලා දැක්කත් හිත දිහා බලාගෙන ඉන්නේ කියන එක වැරද්ද වෙන්නේ නැහැ. එතකොට හිත දිහා බලන් ඉඳීම තුළ අපි කියන අර්ථය කවදාවත් සම්පාදනය වෙන්නේ නැහැ. අපි කිව්වොත් මුරකාරේ, දක්ෂ මුරකාරේ එයා බලාගෙන ඉන්න යන්නේ නැහැ. දැන් අනින් අය දිහා බලාගෙන හිටියට වැඩක් වෙනවද? මේ අය පරීක්ෂා කරලා යවන්නේ. පරීක්ෂා කරලා යවන්නේ. පරීක්ෂා කරලා යවන්නේ නැතුව නිකන් කොච්චර ආරක්ෂාවක් දාලා තිබුණත් ආරක්ෂාවට කොච්චර පිරිසක් යොදවලා හිටියත් මෙතන යනාරේ ආරක්ෂාවට පරීක්ෂාවට ලක් වෙන්නේ නැත්නම් ඇතුළත ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්නේ. පුළුවන් වෙන්නේ කවදාවත්. ඒ නිසා කෙනෙක් මාර්ගයේ හැටියට පනමනවා නම් හිත දිහා බලන්නේ කියලා හිතට ලෝභ සාගත අරමුණ වෙනවා. හොඳයි ලෝභ සාගත අරමුණෙන් දැනුවත් වෙන්න. දේශ සාගත අරමුණ වෙනවා. දේශ සාගත අරමුණෙන් දැනුවත් වෙන්න. කනති විදිහට ජීවත් වෙන්නේ කනති විදිහට ජීවත් වෙන ගමන් හිත දිහා බලන්නේ. මොකද වෙන්නේ කියලා. එතකොට නිකම්ම පරිසිදේ කියන්නේ. පරිසිදේද ඔගොල්ලෝ පාරක් හරියට ගිහිල්ලා බලාගෙන ඉන්න කියන්නේ වාහන ගිය වාහන නතර වෙයි කියන්නේ. කොයි වෙලාවකවත් වාහන නතර වෙන වෙලාවක් තියෙන්නේ. එන්නේ වාහනේ තෝරන නැට වාහනේ යන කවදාවත් වාහනේ නතර වෙන්නේ. ඔගොල්ලෝ පුළුවන් නම් රේල් කියලා නැත්නම් කෝච්චියක් ළඟ කෝච්චිය යනකොට ගේට් එක වහලා තියෙන වාහන නතර වෙන්නේ. වාහන නතර වෙනවා. ඒයි පාරම පාර වැදුවොත් වාහන නතර කරන්න පුළුවන් මොකද මට කියන්නේ පාරයින් කියලා වාහන දිහා බලන්නේ කියලා වාහන නතර වෙනවා. හිත දිහා බලන සතිය ගැන නෙමෙයි කතා කරන්නේ. ඒ සතියට පුළුවන්කම නැහැ නූපන් ආස්තව ධර්මතා නූපදලා ඉන්න උපන් ආස්තව ධර්මතා දුරු කරන්න. ඒ නිසා මේ සතියෙන් කරන වැඩක් තියෙනවා. අපි සබ්බාසෝ සූත්‍රයේ කතා කරන්නේ සතියේ වැඩක් පවතලා. නිතරම සිටියෙන් ඉන්නවා එයා ආස්තෝ ධර්මතා ගැන යෙදෙන අරමුණු ගැන හිත පැත්තෙන් එයාට ඒ වැඩේ තුල පවරනවා ආස්තෝ ධර්මතා ඉපදුණු උපන් ආස්තෝ ධර්මතා කියාගන්න පදිව කරන් සිටියෙන් ඇත්තෙන් නූපන් ආස්තෝ ධර්මතා නූපදින විදිහට වැඩ කරනක් දැන් සිටිය පිහිටව ගන්න පුළුවන් අපිට උපන් ආස්තෝ ධර්මතා ගැන එතකොට ඒ අපිට ප්‍රකටයි. මගේ මේ ආශ්‍රවයේ වැඩි, කාමාශ්‍රවයේ වැඩි, බව මේ මේ ආශ්‍රව ධර්මතාව භවශ්‍රවයේ, අවිද්‍යාශ්‍රවයේ වැඩි. මේ වැඩි ආශ්‍රව ධර්මතාවයෙන් සිහිය පවත්වන එක තුල එයාට පුළුවන්කම තියෙනවා මේක දුරු කරන්න උපක්‍රම ගන්න. ආශ්‍රව ඇති වෙනවද දන්නේ නැත්නම් එයාට පුළුවන්කමක් නැහැ ඒ ආශ්‍රවය දුරු කරන්න. ඒක නිසා සතිය මුලටම පෙන්වන්නේ එයාට සිහිය උපදව ගන්න. සිහිය උපදෝගෙන උපන්නා වූ සිහියෙන් යුක්තව එයාට සිද්ධ වෙනවා දැන් යුද්ධයට පණින්න. තමා තුළ සතුරන් ඇති කියලා ගන්න කෙනෙක් තමන්ගේ නගරය තුළ සතුරන් ඇති කියලා ගන්න රජ කෙනෙක් යම් විදිහකින් සතුරන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නවද ඒ ක්‍රියාමාර්ගයේ වගේ අපිට සිද්ධ වෙනවා මේ යුද්ධයට පණින්න. එහෙම යුද්ධයට පණින්න නැති රජාගෙන් නැති වැඩක් වෙන්නේ ඒ නගරේ වහා විනාශ වෙටපත් වෙනවා. නගරේ සතුරු ඉන්නවා කියලා දැන දැනම සතුරු දිහා බලන්නේ කියලා වැඩක්ද? වැඩක් නෑ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා දැන් මේ සතුරුත් එරෙහිව යන්න නම් අපිට සිද්ධ වෙනවා මේ ආශ්‍රවිතට එරෙහිව දැන් ක්‍රියාත්මක වෙන්න. එතකොට කාමාශ්‍රවේ උපන්තනම නැති කරන්න අපිට ක්‍රමයක් භාවිත කරන්න වෙනවා. ඒ ක්‍රමය තමයි අපි කතා කරන්නේ සතිපට්ඨානයේ තුල අන්න අපිට ක්‍රමයේ උපදිනවා සතිපට්ඨාන ඇයි වෙනම දුන්නේ අපිට දැන්? සිහිය දෙන්නම ඇතුලේ සතුට ඉන්නවා කියලා. ඒක නිසා දැන් ඉන්න සතුට එළියට ගන්න දුන්න ක්‍රමයක් සතිපට්ඨානයි. ඔබ සුබ වශයෙන් ගන්න එපා ලෝකය. ලෝකේ තියෙන මේ ධර්මතාවය හොඳට දකින්න. එතකොට ඒකෙන් කරන්නේ ඇතුළේ ඇතුළේ ඉන්න සතුට එළියට ගන්න එක මිසක වෙනත් දෙයක් නෙමෙයි. අසුභේ වඩන්න කිව්වේ කියලා අසුභේ තුල කියන්නේ ජීවිතය ගැන කලකිරීම කියලා නෙමෙයි. අසුභේ වැඩි වීම තුල බලාපොරොත්තු වෙන යම් අර්ථයක්. ඒ අර්ථය තමයි සුභ ප්‍රඥාව නිසා යම් කාමච්ඡන්දයක් හදලා තියෙනවා නම් මේ රළු ඕලාරික කාමච්ඡන්දයේ යටපත් කරන එක. එහෙම නැත්නම් අපිට එකපාරට මේක යටපත් කරන්න බෑ මේ කෙලෙස්. අධිකවම අපිට තරහ ගිහින් ඉන්න වෙලාවකට ආහා තරහ ගන්න එපා කිව්වොත් එපා කියන එකත් තරහ යනවා මිසක වෙනස් දෙයක් වෙන්නේ නැහැ. තරහ ගන්න එපා කියන එකත් එක්ක තරහ යනවා මිසක තවත් දෙයක් වෙන්නේ නැහැ. මෙච්චර දෙයක් වෙලා තියෙනකොට මේ මනුස්සය තරහ ගන්න එපා කියනවා කියලා එපා කියන එකත් එක්ක තරහ යනවා. ඒකයි ස්වභාවය. ඒක නිසා එයාට ඉස්සෙල්ලා තිස්සෙන්න උන ආර අධික තරහ නැති කරගන්න මෛත්‍රී වඩන්න කලින්. මෛත්‍රී වඩන්න කලින් එයාට තිස්සෙන්න උන අර අධික ලෙස ඇති කරගත්ත තරහ නැති කරගන්න. ඒ නිසා අධික තරහව නැති කරගන්න එයාට යම් ක්‍රමයක් යම් පාලනයක් අවශ්‍ය වෙනවා. එතකොට එයාට ඒ පාලනය කරගන්න අවශ්‍ය වෙන ක්‍රමය ඒක මාර්ග සත්‍යම වෙන්න පුළුවන්. ඒකට තමයි මාර්ගය දෙන්නේ. ඒ වගේ කාමාශ්‍රයේ, භවආශ්‍රයේ, අවිද්‍යාශ්‍රයේ වැඩි වෙලා තියෙනකොට වැඩි වෙච්ච මොහොතට පනවන්නේ නැහැ මාර්ග සත්‍ය කියන එක. මාර්ග සත්‍ය ඒ වෙලාවට පැනෙවොත් එහෙම අහයි සිතුව තියෙන දේ අල්ලන්නේ නැහැ නම් මේ අල්ලන්නේ මොකක්ද කියලා. ඒ ආශ්‍රව ධර්මතා ඒ තරම් වැඩි තමයි හිතේ ඇතිවෙන ධර්මතා ටික තේින්නේ ඒක තේින්නේ නෙවෙයි තියෙන දේ හැටියට. එතකොට තරක කරන්නේ යනවා කද්දාය. ඔය ඉස්සෙල්ලේ නම් තිබ්බ පොත නෙමෙයි නම් එහෙ ඉඳලා බලපු පොත නෙමෙයි නම් ඔය සූත්‍රය ඔගේ තියෙනවා කියලා දන්නේ කොහොමද කියලා හරි අහන්නේ. ඒ ඉස්සෙල්ලේ නම් තිබ්බ තිබ්බ බව දන්නේ නැත්නම් ඒකවල කොහොමද දන්නේ කියලා හරි අහනවා. ඒ තරම් ආශ්‍රව ටික වැඩි. ඒක නිසා ඒ ආශ්‍රව ධර්මතාවය ටික යටපත් කරගන්න යන්න සිද්ධ වෙනවා. සතිය වඩන්න ඉස්සෙල්ලා. කයේ කය අනුව බලමින් වාසය කරන්න. එතකොට කයේ කය අනුව බලමින් වාසය කරන එයාගේ හිත තැන්පත් වෙනවා. තැන්පත් වෙනකොට හිත තැන්පත් වුණ හිතෙන් ඇත්ත දකින්න පහසු වෙනවා. එතකොට පුළුවන් සති සම්බෝධ්‍යංගයම එයාට වස්තක පරිණාම කොට නතරවන්න. ඒ හරවන්නේ කොහොමද? ඒක තමයි යන්නේ නොතේරෙන කාරණාටිකට අකෝපකින් ගන්න අපි යක් විදර්ශනාවක් ගැන කතා කරා නම් මේ තේන ආයතන ටික පිළිසෙන් දකින්න යන නෝනක් ගැන කතා කරා නම් පංචපාදවස්තන්දී උදේවැය ගැන කතා කරා නම් ඒ තුල සතිය පවත් ගන්න අවශ්‍යයි. ඒක සිදුවෙන්නේ නැහැ. ඒක නිසා දැන් එතකොට ආශ්‍රව උපදින්න තැන නැති කරනවා යන. දැන් කාමාශ්‍රය හටගත්ත හටගත්තෙන් සිහිය නැතුව ඉන්න තාක් ඒක දැක්කේ නැහැ. දැන් සිහිය උපද්දගත්ත උපද්දගෙන ඉපදින තිබුණු කාමාශ්‍රය ටික යටපත් කරගත්තා. එයා දැක්ක බාහිර භෞතික පැත්තෙන් ඇහැ සංවර කරගත්ත සංවර කරගෙන එයා දැන් මේ කයේ කලකිරෙන මට්ටමට ආවා. එයා ලොකු දැක්මක් ඇතුව ආවේ. ඉස්සෙල්ලාම දෙටි මිත්‍ර දෙටි සම්පන්නවාවේ. ආපු නිසා එයා මේ කය දැක්ක කය දැකලා දැන් කයේ විශේෂයි දැන් එයා බලනවා මේ ඇත්ත මොකද්ද කියලා කය ඇති බවට හම්බෙන තැනින් ඉඳගෙන කර්මම්. කර්ම බලනකොට එයාට පේනවා මේ ඇස් දෙක තියෙන රූපයක් තියෙනවා කියලා හිතුවට ඇහි ස්වභාවය මේ කරේ. රූපය පෙනෙන බවට ඇහැකිව මිසක මේ තියෙන එකට ඇහැකිවේ නෑ. මේ තියෙන ඇහෙන බලන මේක රූපයෙන්ද? මේ හැම විදිහකම නැද්ද කියලා බලන්නේ. ඒුණාට මලමිණියට රූපු දෙන්නේ නැහැ. ඇයි? හැම වෙලාවකදී මෙතන විඥානයගේ පැවැත්ම නැති නිසා. එතකොට මේ රූප පෙනෙන තැනක අපි අපේ හිතත් එක්කම ගණ දෙනුවක් නේද කරන්නේ. එතකොට අපි නොදන්න දෙයක් අත්හම් වලට එනකොට අපි කවදාවත් නොදන්න දේ මේ අහවල් දේ කියලා දැනගන්න පුළුවන් නම් පුළුවන් නෑ. එතකොට ඒ පුළුවන්කම ලැබුණේ නැති නිසා ඕගොල්ලොන්ට ඒ ගැන නිමිති තිබුණේ නැහැ. දෙවෙනි දවසේ එක හම්බුම දැන් නිමිති තියෙනවා. එතකොට දෙවෙනි දවසේ ඇස් හමුවට ආව එකම විදිහට නෙමෙයි දරුවෝ කියන්නේ. ඇහැ ළඟට ආව එකම විදිහට. එකම විදිහට ඇහැ ළඟට එන දෙයට ඊයේ තිබුණ දේ අද තියෙනවා කියන්නේ ඊයේ තිබුණ දෙයකට දෙයක් වෙන්නේ. තම තමන්ගේ මනස තුළින් එන දේකුදී. එතකොට මෙන්න මේ තම තමන්ගේ මනසින් ගෙනල්ලා දුන්නදී ඊයේ ඉඳලා තිබුණු බවට ගෙනල්ලා දුන්නා මේ වර්තමානයේ ඇහැට ආපු නිමිත්තාවය. එතකොට දැන් හැම වෙලාවකදීම අතීතයේ ඉඳලා අපිට දකින්න පුළුවන් රූප ලෝකෙ තිබුණා කියලා අතීතයේ ඉඳලා දකින්න පුළුවන් රූපේ ගෙනල්ලා දෙන්නේ. අතීතයේ තිබුණු රූපේ ගෙනල්ලා දෙන්නේ තම තමන්ගේ මනසින් නේද කියලා එයා රූපේ සංවර වෙනවා. රූපේ සංවර වෙන්නේ හැම වෙලාවකදීම රූපේ නොහට ගන්න විදිහට තමන්ගේ හිත ගැන මනා දැනුමින් යුක්තව වාසය කරනවා. මනා දැනුමින් යුක්තව වාසය කරනකොට යාගේ හිත ගැන හොඳ නුවණයි. හිත ගැන හොඳට දකින්න පුළුවන්. ඒකෝට හිත ගැන දකින්නකොට දැකලා තියෙන මොකක්ද? තමන්. හිත ගැන දකින්න කියලා දැකලා තියෙන්නේ තමන්. තමන්ගෙන් තොර හිත හිතෙන් තොර තමන් තමනුත් හම්බෙන්නේ නැහැ. අපි කතා කළා කෝපයේ තියෙනවා කියලා කෝපේ බව හිතනකොටම මොකද්ද? පංචපාදානස්කන්ධයේ හටගත්ත මේ දැක්කේ. හටගත්ත පංචපාදානස්කන්ධයේ දකින්නේ වෙනම හිතියේ නැහැ කෝපේ බව හිතපු බවමයි තමන්. ඒකවල තමන්ගෙන් තොර කෝපේ කෝපයෙන් තොර තමනුත් හිතියේ නැහැ. එතකොට තමන්ම ඌ කෝප බවට. ඒකේ ලක්ෂණ ටික දැක්ක එළිය තියෙනවා කියලා. දැන් එළිය තියෙන කෝපය ගැන කතා කරනවා. මේ එළියේ තියෙන කෝපය ගැන කතා කරන කතා කිරීම වැරදි නේද කියලා එයා හොඳ නුවණක් උපද ගන්න උත්සාහ කරනවා. දැන් ඔය නුවණ නිකන් උපදව ගන්න බෑ. එයාට ඒක සිහිය පවත්වා ගන්න වෙනවා. සිතුවිලි ඇති වෙලා නැති වෙලා යනවා දන්නේ නැත්නම් කොහොමද සිහිය පවත්වන්නේ? මෙවුව පවත්තන. ඒක නිසා සිහිය අවශ්‍ය වෙනවා. අන්නේ සිහිය එයා ලෝකෝත්තර විශේෂී වදන සිහියට කියනවා සති සම්බෝධියන්ගේ වස්සන්ත පරිණාමකට වඩනවා. සති සම්බෝධියන්ගේ නිවනට නැඹුරු වූවක්කට වඩනවා. ඒ සති සම්බෝධියන්ගේම රූපය අනුව යමින් වඩනවා. කය කය අනුව බලමින් ආශේක්ෂණය කරනවා. ඒකට කියනවා මාර්ග සත්‍යය අනුව වඩනවා මාර්ගය අනුව සති සම්බෝධියන්ගේ වෙනවා කියලා. ඒ කොටස මේ ශාසනයේ බාහිරවත් තියෙනවා. හැබැයි බාහිර ශාසනයේ වඩන කෙනා එයා දන්නේ නෑ මේක මොන අර්ථයක්ද සම්පාදනය කරන්නේ කියලා. එයා කයේ කය අනුව බලමින් වාසය කරන එකට එයාට දැක්මක් නෑ. මොකක් දකින්න දෙන්නේ කියලා දර්ශනය නෑ. නමුත් මේ දකින්න හදන කෙනාට ලොකු දැක්මක් තිබුණා. මේ විදිහට කයේ කය අනුව බලමින් වාසය කරේ කය දිනනවා කියන්නේ නෙමෙයි. මේ වගේ අනාත්ම ධර්මතාව ටිකක් ඇති තැනක සත්පුද්ගල බව කොහෙද කියන බව පෙන්වන්න අවශ්‍යයි. ඒක නිසා එයා මේ අර්ථ සම්පාදනය සඳහා සති සම්බුද්ධයන්ගේ දෙකකට වැළුවා මාර්ගය සහ මාර්ග සත්‍ය දෙන්නේ. එතකොට ඔයගොල්ලෝ සති සම්බුද්ධයන්ගේ හැම වෙලාවකදීම දෙකට බෙදා ගන්න දෙක එකට ගැට ගන්න ප්‍රශ්නයක් තියෙන්නේ නැහැ නේද? එකක් මාර්ගය එකක් මාර්ග සත්‍යය. ඒක නිසා මාර්ගයට අදාළ කොටස් වලට මාර්ග සත්‍යයේ කොටස් වලට අර්ථකථන දෙන්න බෑ. මාර්ග සත්‍යයට අදාළ දෙයක මාර්ගයේ දේවල් දෙන්න බෑ. ඒක නිසා දැන් මාර්ග සත්‍යයට අදාළ දෙයක මාර්ගයේ දේවල් දෙන්න කියලා කිව්වම අදුම තරමේ සතර මහා ධාතු එළියේ තියෙනවා කියන හැටනේ අපි උත්සාහ කරන්නේ. සතර මහා ධාතු හරියි එල්ලි තියනවා කියලා මේ ධාතුව නැත්තම් මොකද ලෝකේ තියෙන ධාතු ඌලයක් හරි තියනවා කියලා. සත්‍ය ධාතු සුත්‍රයේ මේ ලෝකයේ නිත්‍ය වූ සංඥාවක් ඇතුළත තේරුම් සිටිනවා මේ ධාතු ටික එළි නිත්‍යයි කියලා. සතර මහා ධාතු එළි නිත්‍යව පවතිනවා කියලා. දේවල් දරවල් අනිත්‍ය ඒව නෑ තමයි. හැබැයි සතර මහා ධාතු නිත්‍ය ධාතු පැවැත්මක් තියෙනවා. ධාතු නැදේවි නැත්තම් කොහොමද මේ ලෝකෙ තේන්නේ? පුළුවන් නම් කියනවා හතර මහා ධාතු එවි නැද්ද? මේ ධාතුව එවි තියෙනවනේ ස්පර්ශ වෙන හැටි එවි තිබුණ නිසා ගැටුනේ කියලා කිව්වොත් කොහොමද කියන්නේ? සතරමහා ධාතුව අපිට කටින්න හරි දැන් තේරුණා මේ දෙන්නේ ධාතුව එළියේ තිබුණ නිසානේ. ධාතු නැත්තම් තේනවද? එතකොට එහෙම හරි ඇති බවට ගන්න තමයි අපි උත්සාහවත් වෙන්නේ. සතර මහා ධාතුවේ එක ධාතුවක් හරි එළියේ මේ ධාතු කොටස් ටික එළියේ ධාතු විදියට තියෙනවා. මේ කෙවල් කරවල් මේක නෑ ඒක හරි මේ ධාතුව විපරීත වෙන්නේ හරි ධාතුව විදිහට පවතිනවා. ඔබ තමයි අපි කියන්න හදන අන්තිමේදම එල්ලෙන්න තරක් නැති වුණාට පස්සේ ඕකේ හැදෙන්න බලන්න. සතර මහා ධාතුවේ හැදෙන්න බලන්න. දැන් ඒ ධාතුව ඇති බවට දැනෙන්න ඕනේ. සතර මහා ධාතුව එළියේ තියෙනවා කියලා ඔබ පටවි ධාතුව දැකලා තිබුණාද? ආපෝ ධාතුව දැකලා තිබුණාද? තේජෝ ධාතුව දැකලා තිබුණාද? වායු ධාතුව දැකලා තිබුණාද? එකක්වත් දැකලා නැහැ. එහෙනම් කොහොමද සතර මහා ධාතුව තියෙනවා කියලා කිව්වේ? වර්ණ සතහන් නෙදී අතීතේ ඉඳලාම තියෙනවා. අපිට ඇහැටගෙන වරසනම් මහා භූත කියලා කියන මහා භූත ස්වභාවයේ මහා භූතය ඉස්සර ඉඳලම ඒක ඒක විදිහට තේරෙන්නේ කියලා. දැන් අතීතයේ ඉඳලා තිබුණ වර්ණ සතහන් නිත්‍ය කොටද? නිත්‍ය තම තමන්ගේ මනස තුළ රැස් කරගත්ත බව තුළ. ඉස්සර ඉඳලම දැකපු අම්මා ඉන්නවා දැන්. ඉස්සර ඉඳලා ඊයේ දැකපු අම්මා අද ඉන්නවා. දැන් ඊයේ දැක්කේ අනාත්ම වර්ණ සතහනක් ඇහැට ආවේ නැතිනම් ආලෝකයක් කියලා ඔයගොල්ලෝ පිළිගන්නවද? ඒ ආලෝකෙකට අද වැටෙන්නේ. ඒ ආලෝකෙනේ අද වැටෙන්නේ නැහැ. ඒ තත්පරේ ගිහිල්ලා ඉතින් ඇගියපු තත්පරේ ආය ගන්න නැහැ. ඒ ආලෝකය ආය ඇහැට වැටෙන්නේත් නැහැ. ඒ ඇහැ ආය ඇතිවෙන්නේත් නැහැ. ඒක ඉවරයි. ඊයේ කාටුදේ ආය ගන්න පුළුවන්ද? ආය ගන්න දෙයක වේලක්වත් අත්හරින්න. ඊයේ කාටුදේ ආය ගන්න දැන්. ඒ වෙලාව අතෑරුණු අතෑරනම තමයි ආය කාටු ලක්ෂයක් ගියත් ඒ වෙලාව ගන්නවා. ඒක ධ්‍යාන ධ්‍යාන නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙනවා. ඒක වර්ණකතාවේ ලක්ෂණය තමයි නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන බව. මේ වර්ණකතාවේ දැන් ඊයේ දැකපු වර්ණකතාවේ තියෙනවා කියලා මේ වර්තමාන මොහොතේ ඇති වෙන වර්ණකතාවට ඊයේ තිබුණ දේ ගැටගන්න කොහෙන්ද? තම තමන්ගේ මනස තුළ රැස් කරගත්ත සංඥාව ගැට ගන්නවා මේ මේ සටහන තාම තියෙනවා එළියේ තියෙනවා කියලා හිතනවා. මේ ටික එළියට දාලා එළියේ තියෙන දේ ආයෙ රැස් කරගත්ත දැන්. ඊයේ දැකපුවාම අද තියෙනවා. හෙට දවසේ දැකනකොට අද දැකපු අම්මා හෙට දකින්න පුළුවන් වෙනවා. දැන් මේ එළියේ ඇති බවට මතක් කරගත්තේ වර්ණ සටහන නේද? එතකොට ධාතුව ඇති බවට ඕගොල්ලෝ තර්ක කරන්නේ මෙන්න මේ වර්ණ සටහන අතීතයේ ඉඳලා තිබුණා කියන සංඥා මානසිකාරය නිසා නෙමෙයි. ඒ සංඥා මානසිකාරය නැත්තම් ධාතු ඇති බවට උගුරු කතා කරන්නේ මොකක්ද කියලා. මේ ස්පර්ශය ආපහු මට හෙට ගැටෙන්න හෙට ගැටෙන්න පුළුවන්. මේ ස්පර්ශය මෙතනම හටගෙන නිරුද්ධ වෙන ස්පර්ශය ආයෙ හැදෙන්නේ නෑ. එතකොට කයක් පොත්පත්යක් ඇති වුණේ ඒ මොහොතේ නම් ඊයේ ඉඳලා තිබුණ පටවි ධාතු වෙන ආයෙ කතා කරන්න ඕනද මම? ඒකයි අවස්ථාවට උපදෝගින අවස්ථාවට නිරුද්ධ වෙන ධර්මතාවයක් ඇතිතැනට පැවතින දෙයක් ගැන කතා කරන්න බැහැ. සතර මහා ධාතුව වෙනවා ඇති බවට තියෙන බවක් අපිට එළඹ සිටින්න නැහැ. එතකොට ඒ හැමතැනකදීම අපිට තේරෙන්න ඕනේ එක ඥාන දර්ශනයක්, එක නුවණක්. අහුත්වා සම්භූතං උත්පාදන භවිතේ. පෙර නොතිදීම හටගෙන ඉතුරු නැති නිරුද්ධ ධර්මතාවය. ඒ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මතාවය ගැන අපිට සිහිය පවතින වෙනවා. මේක දකින්න නම් සිහිය නැතුව සිහිය පවත්න්න වෙනවා. ඒක නිසා අපිට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය ගැන හොඳට සිහියක් හොඳ දැක්මක් තියාගන්න. ඒක නිසා අනිත්‍ය ගැන අපිට හොඳට දකින්න වෙනවා. අනිත්‍ය කියන්නේ මොන අර්ථයෙන්ද? මේකට අනිත්‍යයි කියන්නේ ඇති දෙයක් නැති වෙලා යන බව නෙමෙයි. ඇති වෙන නැති වෙන දේ ගැන අනිත්‍යයක් ලෝකේ තියෙනවා ඒ අනිත්‍ය මාර්ගයට අනන්තය. තියෙන දේ නැති වෙන යනවා මේ ඇති දේ කැඩිලා විදිනවා. ඒ දේ මාර්ගයට අදාළ අනිත්‍යයි. ඒකම මේ සාක්ෂාත් කරගන්න හදන අනිත්‍ය මොකද්ද? හැම වෙලාවකදීම හේතු ධර්මතා ටික ඇති කලින් මෙහි ඇති වෙන නැති වෙන ධර්මතාවය. ඇහැ එක්කම අත්භව පරිහාපන්නව තමන් ඉපදුනා තමන් එක්කම ඇහැ නිරුද්ධ වුණා. ඇහැ දැනගන්න බව, ඇහැ උපද්දන බව තුළ මේ සමාන් තිබුණේ. සමාන් හිතේ නැත්තම් ඇහැට දැනගන්න පුළුවන් නේද? ඇහැට සංඥා මානසිකාර කියේ සමාන් හිතේ නැත්තම් එතන සමාන් කියලා තිබුණේ ඇහැ දැනගන්න බව නේද? ඇහැ දැනගන්න බව තුළයි සමාන් නියෝජනය වෙන්නේ. එහෙනම් ඇහැ හදාගත්ත මොහොතේදී සමාන් උපදින සමාන් නිරුද්ධ වෙනවා. දැනගත්ත දෙයට හිතන මොහොතේදී ඒ මොහොත නෙමෙයි සමාන් වෙන්නේ. ඒ මොහොත තමයි. ඒ විතරකම තමයි. Tamanට වැයුණා විතරකම ඒකයි තමයි. ඒක ඒක හතරින් නිරුද්ධ වෙනකොට මේ Taman ඉපදිලා Taman නිරුද්ධ වෙන බව. ඒකවල කෝපේ දැනගත්ත දැන් කෝපේ දැනගත්ත කියන්නේ කෝපේ දැනගත්තේ කවුද? මම කියලා හිතුවට කෝපේම නෙමෙයිද මම උනේ. කෝපේ ඇති බවට ඒ හිතනකම ඒ දැනගන්න බව නෙමෙයිද Taman නියෝජනය කරන්නේ. තමන්ව නියෝජනය කරේ ඒ කෝපේ කියලා හිතනකම හැබැයි අපි දැක්කා ඒ හිතන කෝපේ එළිය තියෙනවා කියලා. එළිය තියෙනකොට ඒ හිතන මම මෙහි ඉන්නවා කියලා හිතුවා. ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඇත්ත වහල දොරුව තේනවා එළිය තියෙනවා. සමානයි කෝපුමේ තියෙන ඇත්ත වැහුවම වහල එළිය තියෙනවා කියලා කෝපේ එළිය බලන්න මෙනෙහි කළා. මෙනෙහි කරන මොහොත වෙනකොට කෝප කියන බව පිට නිරුද්ධ වෙන තැනක් නෙමෙයි. ඉතුරු නැතුවම නිරුත් ඇහැට ගැටුණු වර්ණ සංඥා ඉතුරු නැතුව නිරුත් වන තැනක එයා දැනගත්ත කෝපය කියන කෝපය ගැන දැනුම හදානකොට මේ වර්ණ සංඥා වැයෙලා ඉවරයි රූපේ වැයෙලා ඉවරයි ඇහැ වැයෙලා රූපේ වැයෙලා වැයෙවු තැනක එයාට හම් වෙනවා වෙන වෙලාවට මේ හදාගත්ත කෝපය දැන් මේ කෝපය එළියට පිටිට කරන බව තුලයි Taman එළියේ තමන්ගේ ලක්ෂණ ටික දැක්කම එළිය කෝපේ තියෙනවා. එළිය කෝපේ තියෙනවා කියන එක තුල කියනවා මේ තමන් ඉන්නවා කියලා. දැන් කෝපේ තියෙනවා තමන් ඉන්නවා. දැන් එතකොට මෙන්න මේ එළිය සහ තමන් කියන මේ කාරණා දෙක තුල අපිට හැමදාම මෙතන ඉපදෙන නැති වෙන ධර්මතාවයක් තුළ පුද්ගල භාවය දෙනවා. මෙන්න මේක සාක්ෂාත් කළොත් මේ ඒ මොහොතේ හතරේ නිරුද්ධ වෙන බව තමයි ඔරලෝසු කියනවා. ඔරලෝසු කියනකොට අලුතින්ම ඇහැ රූප දෙක පහක් වෙලා ඔරලෝසු කියන බව තමයි වෙනවා. ඒ ඒ මොහොතේ හතරේ නිරුද්ධ වෙන මෙතන කෝපේ මම වුණ ස්කන්ධ ටික නිරුද්ධ වෙලා නැහැ. කෝපේ තමන් වුණ ස්කන්ධ ටික පිටිට නිරුද්ධ වුණ තැනයි අපිට ආපහු හේතු දෙකයි මේ ඔරලෝසු හතරද. ඒක වෙලෙදි තියෙන්නේ. හැම වෙලාවකදීම මේ කතා කරන්නේ ඒ ඒ මොහොතට තමන් වැටෙන ධර්මතාවය ගැන. අන්න ඕක සාක්ෂාත් කරගන්න කෙනෙකුට අවශ්‍ය වෙන සිහිය. දැන් ඔය වැයෙන බව දකින්න ඔය අනිත්‍ය සාක්ෂාත් කරන්න යනකොට එයාට මේ නැති වෙනවා කියන කෝපයක් වෙන්නේ. නැති වෙන බවට කෝපයක් හම්බෙන්නේ නැහැ. තමන්ගෙන් තොර කෝපෙ කෝපෙන් තොර තමනුත් නැත්නම් කෝපය කියලා හිතන මොහොත ඒක්ෂණිකව හටගෙන නිරුද්ධ වෙනවා නම් Taman ඒ මොහොතේ හැදිලා නිරුද්ධ වෙලා නැද්ද? Taman පවතින තැනක් හම්බෙන්නේ නැහැ. කෝපයට පිටා සිටින්න තැනක් හම්බෙලා නැහැ. එතකොට එයාට කියනවා හොඳටම අනිත්‍ය සාක්ෂාත් කරනවා. කොහේ අනිත්‍යද සාක්ෂාත් කරේ? ඇහි අනිත්‍ය සාක්ෂාත් කරනවා. රූපේ අනිත්‍ය සාක්ෂාත් කරනවා. එයාට පිටා හිටින්න තැනක් නැහැ. ඕකෙන් කියන්නේ නැහැ කැමැති වශයෙන් ගන්න කැමැත්ත වශයෙන් ගන්න තරක් නැහැ කියලා. ඒ දැන් කැමැත්ත කියන තරම් ගන්න කැමැති වෙන්න දෙයක් තියෙන්නේ කෝප කැමැත්ත කැමැති වෙන වශයෙන් ගන්න එපා කියලා නැවිච්ච කියලා ගත්තොත් එහෙම ඒක ඔය අර්ථයේ අහසට පොළොවගේ දෙයක් වෙනවා. අනත්තයි කියන එක කාර වශයෙන් ගන්න එපා කියලා දෙන්න ගැලපු. තියෙන කෝපේ කාර වශයෙන් ගන්න එපා කියන එකයි මේ භවයේ දෙකක් තියෙනවා. දැන් ඕගොල්ලොන්ට හැබැයි කටවතර නැතිව අහන්න පුළුවන්කමක් තියෙන එකක් තියෙනවා. දැන් කිව්ව ඕගොල්ලොන්ට ලොකු තුවාලයක් තියෙනවා, ඔළුව ගැක්කමක් තියෙනවා. දැන් ඔළුව ගැක්කම දුකයි. දැන් ඔය ඔළුව ගැක්කම නැති වුණොත් හැප නැද්ද? හැපයි. ඒකෝද ඔළුව ගැක්කම අනිත්‍ය සැප වෙලා නැද්ද? ඒකෝද ඇයි යම අනිත්‍ය නැන්නේ දුකයි කියන්නේ? දැන් ගෙදර තියෙනවා කියන්නේ කතාව කියන්නේ අල්ලපු ගෙදර මනුස්සයත් එක්ක තමා හොඳටම තරහයි. ඒ මනුස්සයාට මොනවා හරි වෙලා ඒ මනුස්සයා නැරෙනවා. දැන් ඒ මනුස්සයා නැති වෙච්චිකම තමන්ට සතුටු නැද්ද? හොඳටම තරහ මනුස්සයා දැන් නැති වුණා. තමන්ට වෛර කරගෙන ආපු මනුස්සයා නැති වුණා. දැන් සතුටු නැද්ද? එතකොට ඒ අනිත්‍ය දුකක් වුණාද? එහෙනම් අනිත්‍ය හැමදේම දුකද? නෑ සපත් දිනනවා කියන්නේ. දැන් ඒකම ඔයගොල්ලෝ මොනවද කියන්නේ? අනිත්‍ය හැමදේම දුකයි කියන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යද නිසා සංයෝගයම අනිත්‍ය නේ දුකයි. එතකොට අනිත්‍ය හැමදේම දුකයි ඒක නිසා ඔන්න දැන් අනිත්‍ය වෙන හැමදේම දුක නළු දෙක්ම අනිත්‍ය වුණා දුක නෑ. දැන් මොකද වෙන්නේ? ඊට පස්සේ වෙනවා අනිත්‍ය කියන්නේ මොහොම නෙමෙයි මේ කියන්නේ කැමැතිව ස්වභාවයෙන් නොපවතින එක දැන. අර්ථයක් දැන් දෙන්නා දෙනවා කැමැති වෙන්න කැමැති කැමැති ආකාරයෙන් නොලබෙන එක දුක නැද්ද? අන්න ඒක දුකයි. සමාන අමාත්‍යගේ විනාශයේ කැමැති කැමැති විනාශයේ නොලබෙනවා දැන් දුක නැද්ද? දැන් දුකයි. ඔලුවට එක්කම හොඳ වෙනවට කැමැත්තෙන් ඉන්න හොඳ වෙන්නේ නැති කැමැත්ත නොලබෙනේ දැන් දුක නැද්ද? දැන් දුකයි. එතකොට දැන් ඔන්න ඔගොල්ලන්ට අනිත්‍ය කියන දේ සැප වෙච්ච දැනක් තියෙනවා. අනිත් වේදිකේ හැප වෙච්ච බවක් තියෙනවා. එහෙනම් දැන් ඔන්න ඔහොම පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් කොහොම පැහැදිලි කිරීමක් කළ පමණින් ඔයගොල්ලෝට පුළුවන්ද මේ මාර්ගයයි මාර්ග සත්‍යයයි ගැන ඔයගොල්ලෝ දක්ෂ වෙන්න ඕන දෙයක් ගන්න. මොකද කතා කරන මාර්ගය කියලා. අර අනිත්‍යය කතා කරන්නේ හඳුනගෙන ඉන්නේ කැමැති වෙන අර්ථයෙන් නම් ඒ කැමැත්ත ඇති වෙන්න හේතු කියලා නේද? පොළොව පිටිලා නැති පොළොවක් පිටිලා ගේ පිටිලා තියෙන ගේද කැමති වෙලා හෝ අකමැති වෙලා කැමති වශයෙන් නොලැබෙන එක දුකයි කියනවා. එතකොට මේ කතා කරන දර්ශනය තුළ ගේ හම්බෙන්නත් බැහැ ඔළුව හම්බෙන්නත් බැහැ ඔළුව හැකෝනවා කියන්නේ. ගේ හම්බෙන්නත් බැහැ ඔළුව හම්බෙන්නත් බැහැ. දැන් කැමති වෙන්නත් අකමැති වෙන්නත් නැති වෙන්නත් ඔයගොල්ලොන්ට ගේ හම්බෙන්නේ නැහැ. ගේ හම්බෙන බවම මොහොතේම ගේහම් වෙන තැනම ඔයගොල්ලොන්ට තියෙන නිත්‍ය සංඥාව තැන තියෙනත් අතන තියෙනත් ගේහම් වෙන තැනම තියෙන්නේ නිත්‍ය සංඥාව. ගෙදර තිබිලා ඉන්නේ ඉඳලා අද වෙනකම් තියෙන ගෙදර තිබිලා තියෙන ගෙදරට තමයි ඔයගොල්ලෝ ඇලුනේ. නැති ගෙදරට ඇලුනේ නැහැ. දැන් ඒක නිසා දැන් මේ කැමැති වෙන තේ වෙනස් වෙන විදිහට නොලැබීම කියලා නැරිච්ඡාර්ථයෙන් ඕක ගන්න ඔය කතාව කියනවා. දැන් එතකොට මේ කතාව කරන්නේ ඒ වගේ තැනකින් අරගෙන නෙමෙයි. මේ කතා කරන්නේ ආධ්‍යාත්මික පැති ධර්මතාවයක තියෙන අරගෙන. කැක්කුමට ඔළුව කියන්නේ මාළියනේ කියන්නේ. කැක්කුමක් කෙනෙකුට ඔළුව කියන්නේ නැහැ. ගෙදර තියෙන තැන ඔගොල්ලෝ ඇලෙන්න ගියක් තියාගන්න එපා කියලා මේ කියන්නේ. අද දවසේදී ඕගොල්ලෝ කැමැත්ත දේ නොලැබීම දුකයි කියලා එතන කලකිරෙන්න පුළුවන්. හැබැයි හෙට දවසේදී ගෙදරට ඇලෙන්න පුළුවන් හේතුව ඔයගොල්ලෝ මොකද ඔයගොල්ලෝ ගේ පිළිවෙල තියෙනවා උපේක්ෂ ආකාරයට වෙන ගේ පිළිවෙල තියෙනවා ඒක නිසා ඒ ගේ ඇති බවට ගත්ත නිත්‍ය සංඥාව දුර්ලභ වෙනවා අහු එතකොට හැම වෙලාවකදීම ඔයගොල්ලන්ට ආපහු මෙතෙන් දෙන්න වෙනවා මෙතනට ඇවිල්ලා හොඳට දකින්න ගේ කියන තැන නිත්‍ය සංඥාව දැක් කරගන්න ගෙදර හදාගත්තේ Taman තුරමයි කියලා Taman ගෙදර ගෙදරක් හම්බ වෙන්නේ නැති කෙනාට එහා ගෙදර ගැන හිතලා සතුටු වෙන්න ගියත් ඒ විද ගෙදර හදාගත්තේ මෙතන ගෙදර ඇති බවට හම්බෙන්නේ මොකද්ද? ස්කන්ධ පංචකයක් පංච පාදාරම් සංය. තමන්ගේ හිතේ උපද්දගත්ත වේදනා සංඥා සංකාර ටිකක් නෙමෙයි දැන් ගෙදර කියලා උපද්දගන්නේ. එතකොට ඒ උපද්දගත්ත චේතනා ටික නෙමෙයිද තමන් මේ මොහොතේ? එතකොට දැන් මේ තමන්ම උපද්දගත්ත ධර්මතා ටික එළිය දකින්න අවිද්‍යාව නැති කරගත්තොත්. තමන්ට තමන් නැති වෙලා එතකොට දැන් කැමැත්ත හෝ අකමැත්ත විඳින්න කෙනෙක් නැති වෙලා කැමැති අකමැති වෙන්න කෙනෙක් නැති වෙලා බාහිර වෙනවා. කැමැති අකමැති වෙන්න කෙනෙක් නැති වෙනකොට එයාට දැන් ඔය කතා කරන අනිත්‍ය දැකීම තරම් හම්බෙන්නේ නැහැ. ඇයි එයා අනිත්‍ය දැක්ක යුත්තේ අනිත්‍ය දැකලා. ඇහැ රූපයේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙන බව දැකපු කෙනාට මෙහි ඇති වුණ ධර්මතාවයක තියෙන ආධ්‍යාත්මික ඒ ඇති වුණු ස්කන්ධ ධර්මතා ටික ඉතුරු නැතුව නැති වෙනවා කියලා දැකපු කෙනා ගෙදරක් ගෙන ආයෙ කතා කරයි. එයාට ගෙදරක් ගෙන කතා කරන්නේ ඉතුරු ටික නැති වෙනවා. ඔළුව කැක්කුම කියන තැනට කැක්කුමට ඔළුව තිබුණේ කාටද? කැක්කුමට ඔළුව තිබුණේ තම තමන්ටයි. නමුත් ඕගොල්ලෝ ඔළුව කැක්කුමට ඉන්නේ කැක්කුමද ඉන්නේ? කැක්කුම විදින තැනක කැක්කුමට ඔළුව තියන්නේ ඕගොල්ලෝ. කකුල කැපිලා කකුල රිදෙනකොට කකුල වේදනාවක් එනකොට වරුණා කකුල ටිකක් මිස්සෙලින් බලන්න. කොහොමද වේදනාව දැනෙනවද කකුල දැනෙනවද කියන්නේ? වේදනාවද දැනෙන්නේ මේ ඔගොල්ලෝ තේන කකුල කාටවත් දැනෙනවද? වේදනාවක් දැනෙනවා. වේදනාව දැනෙන තැනක ඕගොල්ලෝට කකුලක් දැනෙන්නේ නැහැ. අලි පහසහයක ඇඩක මේ කකුලටයි දැනෙන්නේ කියලා කකුල හදලා දෙන්නේ කොතනින්ද? සමාධි මාර්ගය තුල අර වේදනාව අපිට කියලා ගැට ගන්නවා මේ පැත්තේ සංඛාරය තුල. වර්ණ සතහන තුල හදා හදාගත්ත වර්ණ සතහන රැස් කර ගැනීම තුල මෙහි හදාගත්ත කකුල ඔගොල්ලෝ දකින්නේ කොහෙන්ද? බාහිරෙදී තියෙනවා කියලා. එළියේ දකින්න කකුලට ඔගොල්ලෝ හිතනවා මේ තේන කකුල තමයි දෙන්නේ කියලා. තේන කකුල රිදෙනවා නම් තේනීම තුළ ඔයගොල්ලන්ට විඳින වේදනාවක් නැහැ. ඒකට ඔයගොල්ලෝ තුවාල දිහා බලන්න දෙන්නේ. ඒ තේන දේ රිදෙන්නේ. නිසා තේන දේ රිදෙන්නේ නැහැ. ස්පර්ශය දැනෙන්නේ. ඒ නිසා රහතන් වහන්සේට ඔය වේදනාව නැති කරන්නේ ඔය වේදනාව නැති කරන්නේ නැහැ. කාය සංපස්යෙන් හටගත් වේදනාව කාය සංපස්ය අනුව විඳිනවම තමයි. හැබැයි ස්පර්ශයේට දේවල් කියලා බලන එක කකුල කියලා බලන එක දුර වෙනවා. මෘදු ස්පර්ශයක් ලැබුණොත් රහතන් වහන්සේට තේරෙනවා මේක මෘදුයි කියලා. හැබැයි මෘදු ස්පර්ශය ගැන ඇලෙන්නේ අපි ඕගොල්ලෝ මෘදු මෘදු ස්පර්ශයකට ඇලෙන වස්තුවකට ඇලෙන. වස්තුවකට ඇලෙන ඒකයි ඒ මෘදු ස්පර්ශය ලබන්න ඕන වස්තුව හොයන්නේ. මේ පුතු ඉඳලා තහමන හරි ෂෝක් සැපයි කියලා හිතන ඕගොල්ලෝ ඒ පුතුව හොයාගෙන යන්නේ ස්පර්ශය කොහෙද කියලා තියෙනවා. ස්පර්ශය පොතුවේ කියලා තියෙනවා. හැබැයි රහතන් වහන්සේට ස්පර්ශය පොතුවේ වෙලා ස්පර්ශ කර්තේම සමාන හැදිලා ස්පර්ශ නිරෝධයෙන් නිරෝධ වෙලා කියලා දැක්ක රහතන් වහන්සේට පුතු හම්බෙලා නැහැ. ඒක වෙලිලා නැහැ. එතකොට කවදාවත් පුතුව හොයාගෙන යන්නේ නැති අපි වගේ. කාමයේ පැත්තට වැටෙන්නේ. අපි කාමයේ එළියෙන් දැකලා එළිය හොයාගෙන යනවා. රහතන් වහන්සේට කය පරිහරණයෙන් දැනෙන ස්පර්ශය දැනෙනවා ස්පර්ශයට අතවත් ස්පර්ශයට පුතුවත් නෑ එතකොට ස්පර්ශ නිරෝධයේ නිරුද්ධ වෙන දර්ශනයක් හම්බෙනවා ස්පර්ශයත් එක්කම සමන් හැදිලා ස්පර්ශ නිරෝධයේ නිරුද්ධ වෙලා ඒ ස්පර්ශයේ පුතුවේ කියලා දකින්නේ නෑ එතකොට ඒ ඒතන අනිත්‍ය සාක්ෂාත් කරන රහතන් වහන්සේට කොයි වෙලාවකවත් ඇති බවට දෙයක් හම්බෙන්නේ නෑ ඒ දැක්ක ගැනීමක් නැහැ කොතනකවත්. ඒ ඒතන නිරෝධය. හැම වෙලාවෙම ඒ ඒතන නිරෝධයක් පවතිනවා. ඒක නිසා දැන් ඒ වෙලාවේ වේදනාව විඳින බව තමන් වෙනවා. තමන්ගේතර වේදනාවක් නැති වෙලා වේදනාවෙන්තර තමන් නැති වෙනවා. අපිට මගේතර වේදනාව තියෙන නිසා තමයි කකුල වේදනාව දැනෙන්නේ. අපි දකින්නේ වේදනාව විඳින ස්කන්ධ ටිකමයි ඒ වෙලාවේ තමන් කියලා. ඒක නිසා අපි වේදනාවට තව දේවල් කියලා ගැට ගහගෙන එකම වේදනාව දෙකක් දෙකිනවා. කය පරිහරණයෙන් කයට ගැටෙන වේදනාවක් විඳිනවා. ඒ වේදනාව විඳින ගමන් අනේ මගේ කකුල කැපුණා කියලා කකුල කැපුණ වේදනාවක් වෙනවා. එකම වේදනාව දෙකක් දෙකිනවා. කය පරිහරණයේ වේදනාව සහ කකුල කැපීමේ වේදනාව කියන දෙආකාර වේදනාව එකම වේදනාවක් ඇති කල්ලි විඳිනවා. එතකොට හැම වෙලාවකදීම මෙන්න මේ වේදනාවෙන් ඔළුවේ කැක්කුනේ නිදෙනවා. ඔළුව කැක්කුනේ නිදෙන නම් ඔයගොල්ලෝ ඔළුව හම්බෙලා නැති වෙනවා. ඔළුව හම්බෙන්නේ නැති වෙනවා. එතකොට දැන් ඔයගොල්ලෝට ඔළුවේ කැක්කුම අනිත්‍ය වීම හැටයක් වේවි ඉතිපස්සේ. හේතු ටික ඇතිකල්ලි හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන ධර්මතාවයක් නම් එතකොට සැප වේදනාවක් එක්කම තමන් උපදින තමන් නිරුද්ධ වෙන බව තිබුණා නම් මේ වෙලාවට දුක් වේදනාව නිත්‍ය නැත්නම් ඒක ඒ කාලේ දුක් වේදනාව මේකට ගැට ගන්න නිසා නෙමෙයි මේක අනිත්‍ය සැප වේදනාව. සැප වේදනාව දැන් මොළේ දැක්කම හොඳයි කියන්නකෝ. හොඳ වුණා. දැන් හොඳ වුණ බව නිසා ඔත් ඒ වෙලාවේදී කැක්කුම නැහැ. දැන් ඕගොල්ලොන්ට ඒ වෙලාවේ කැක්කුම නැති බවට දැනගන්න ස්කන්ධ ටික තියෙන්නේ. ඒ වෙලාවට තමන් මොකද කැක්කුම නැති බව දැනගන්න ස්කන්ධ ටික. ඒ ස්කන්ධ ටික ඇති කන්දි දැන් තමන්ගේ හිතෙන් ගෙනල්ලා දෙන සංස්කාර නිමිත්ත මොකද්ද? පොළොවේ කැක්කුම හොදවනවා. ඒ කැක්කුම දැන් තියෙනවද? නෑ ඒ කැක්කුම දැන් නැහැ. නමුත් හිතෙන් ගෙනල්ලා දෙනවා පොළොවේ කැක්කුම හොදවලා කියලා. අතීත සංඛාරයේ නිත්‍ය හැටියට ගෙනල්ලා දෙනවා පොළොවේ කැක්කුම. ඒක පොළොවේ කැක්කුම. ඒක දෙය දැන් නැති වෙලා. දැන් නැති වෙච්ච දේ තමයි දැන් සැපයි කියන්නේ. දැන් එතකොට මේ නිත්‍ය බව තුළ නෙමෙයිද මේ ඔළුවේ දැක්කම සම්පූර්ණම නැති වුණු ඔළුවේ දැක්කම සැප වුණේ. නිත්‍ය සංඥාව. එයාට ඒ මොහොතට හටගෙන නිරුද්ධ වෙන ධර්මතාවයක් පවතින කෙනෙක් නම් සැප වේදනාවේ නිරෝධය හම්බෙන්නේ දුක් වේදනාවේකට ගැට ගහලා කියන්නේ නැහැ. දුක් වේදනාව දැක නොගැනුවොත් අන්න එයාට දුක් වේදනාවෙන් ඉරෙන්න පුළුවන් සැප වේදනාවෙන් ඉරෙන්න. එයාට කොටින්ම නිත්‍ය වශයෙන් ගන්න තැනක් හම්බෙන්නේ ඒක නිසා ඔයගොල්ලන්ට ඔළුවේ ගැක්කුනේ අනිත්‍ය වෙන නැත්නම් ප්‍රඥාවක් වතුන ඔය කියපු කාරණා ටික දැන් නොතේරුම පස්සේ හරි දැනට අහලා බලන්න. ඇයි ඔළුවේ ගැක්කුනේ අනිත්‍ය මොන හේතු ටික නිසාද ඔළුවේ ගැක්කුනේ නැතිවීම දුකක් නෙමෙයි කියලා. හැම වෙලාවකදීම ඔයගොල්ලන්ට කැක්කුමට ඔය නැති වෙන්නේ ඔළුව තිබුණොත් ඔය කැක්කුම අල්ලන්නේ. ඔයගොල්ලන්ට ඔළුව හිතින් හදාගෙන දෙන විට කැක්කුම විදින ඔයගොල්ලන්ට ඔළුව කැක්කුම හදාගෙන ඉඳිනකොට ඔළුව නැති වෙනවා. එතකොට අන්නේ තියෙන ඔළුව නැති වෙනකොට ඔළුව කැක්කුම නැති වෙයි සැප විඳින්න හම්බෙන්නේ. සැප වේදනාව ස්පර්ශ නිරෝධයෙන් හතරන්න සැප වේදනාව දුකේ විසක ගුණොත් ඔළුවේ කැක්කුමේ හොඳ වීම ගන්න බැහැ. අනික ඔළුවේ කැක්කුමේ හොඳ බව ඔයගොල්ලෝ විඳින්නේ සංඥා මාත්‍රකින් විතරයි. ඔළුවේ කැක්කුමේ නැති බව විඳින සංඥා මාත්‍රකින්. තුවාලේලා තියෙන කාසක් දැන් ඔයගොල්ලෝ තුවාලේ හොඳ වීමේ සැප විඳිනවා. තුවාලේ හොඳ වීමේ සැප කාටද ලැබෙන්නේ කියලා බලන්න. කාටවත් නෙමෙයි. දුක් වේදනා නිරෝධයේ විතර තුවාල හොඳ වීමේ සැප කාටවත් ලැබෙන්නේ තුවාල හොඳ වෙන්නේ කටේ කායමත් ලැබෙන්නේ අපි ඒක ඒ ගැන කතා කරන්නේ දුක් වේදනාවට සාපේක්ෂව මේක කටයක් ඇටියට ගන්නවා. නමුත් මේ කට ස්පර්ශ ප්‍රත්‍යයෙන්මයි අපිට සතුටු වෙන්නේ. දැන් ගැටුම් නැත්තම් ස්පර්ශයක් වෙන්නේ නැත්තම් අපි කොහොමද දකින්නේ? තුවාල තියෙන නිසා එතන ස්පර්ශ වෙන නිසා ස්පර්ශ ප්‍රත්‍යයෙන් දුක හටගන්නේ. අපිට ඒ ස්පර්ශ නිරෝධයේ නිරුද්ධ වෙන දුක නිරුද්ධ වෙන තැනක සැපක් හම්බ වෙන දෙයක්. අපිට හැදුණා මේක තුවාල හම්බ වෙන එක දැකන්නේ නෑ. තුවාල හම්බ වෙන සැප විඳින්න දැක්කා. තුවාල හම්බ වෙන සැප විඳින්න පුළුවන් නම් පොඩ්ඩක් මම කියන්නේ මට හොඳින් අහගන්න. තුවාල හම්බ වෙන සැප විඳින්න පුළුවන් කෙනෙකුට මානසිකව. තුවාල හම්බ වෙන සැප විඳින්න පුළුවන් කෙනෙකුට මානසිකව. ඒක ඔයගොල්ලෝ රත්තරන් ඉන්නවා. ඔයගොල්ලෝ රත්තරන් මායයන්ගෙන් රත්තරන් මායයේ සැප විඳිනවා. ඒකට කොහෙන්ද නිදෙන්නේ? මානසිකව. කායිකව රත්තරන් සැපද කාටවත් නෑ. මට මෙච්චර වටින මානයක් තියෙනවා කියලා ඔයගොල්ලෝ ඒ රත්තරන් මානේ සැප විඳිනවා මානසිකව. මනසින් හදාගෙන ඉන්නේ. ඒකට බලන්න මේ මට්ටම කොච්චර බොළඳද කියලා. ඒ මට්ටම කොච්චර බොළඳද කියලා. ඒ කියන්නේ ධර්මයක් එක්ක බලනකොට මේ ආර්ය දර්ශනයේ සාපේක්ෂව බලනකොට ඒක ගොඩක් දුරක් යනවා. ඒකයි රහතන් වහන්සේ ඒ වගේ දේවල් වලට යන්නේ. හැබැයි කාමරාගේ ප්‍රතිසේන නිසා නැත්තම් බනහන් නැති අනාගාමී මට්ටම යනකම් මාන කරන්න පුළුවන්. ඒක නිසා බය නැත්තේ නමුත් එන්න ධර්මතාවයේ ඔකද මේ හිත ගැන හිතලායි සතුට වෙන්නේ. ඔබ වෙන බොහෝම වටිනා මානයක් කියලා වටිනාකම පරික්ෂා කරන්න බය බැරි වෙන හදපු ඉමිටේෂන් එක කියනවා දුන්නොත් ඔබට බොහොම ලස්සනට පළ දෙයක මෙච්චර වටින මානයක් කියලා හිතේ සතුටින්. හැබැයි යම් කිසි දවසක ඔබ දැනගත්තොත් හදිසියේ මානය අරගෙන ඉන්න ඉමිටේෂන් මානයක් කියලා එදා ඉඳන් ඔබලගේ වටිනාකමක් නැති වෙනවා. ඒ වටිනාකමක් දැනගත්තට නැති නැහැ කියලා දැනගත්තට පස්සේ ඔයගොල්ලෝගේ වස්තු අඳින්නේ නැති ඒ වටින්නේ නැති ඒක නැති වුණාට පස්සේ අර අච්චර නැති වෙච්ච දේ හොයන දුක ඔයගොල්ලෝ දෙන්නේ නැති එතකොට දැන් ඒ වටිනාකම තිබුණේ ඔයගොල්ලෝගේ මනස මත නෙමෙයි මුල් කාලෙම ඔක නැති වුණා නම් හරි පරීක්ෂා කරලා බලන්න කලින් නැති වුණා නම් මොන දුකක් නෙවෙයි මේ මාළේ නැතිවීම තුළ මෙච්චර වටින මාළයක් පර නැති වුණා නැති වුණා කියන දුක ඔයගොල්ලෝ තියෙනවා. ඊට පස්සේ දවසේ මේ මාළෙම හම් දෙව නැවත වටිනාකම පරීක්ෂා කරලා බලනකොට ඉමිටේෂන් කියලා දැනගත්තා. ඊට පස්සේ නැති වුණොත් ඔයගොල්ලෝ හොයන්නේ නැති වෙනවා. ඇයි ඒක වටින්නේ? දැන් ඔය වටිනාකම තිබුණේ තම තමන්ගේ හිතදැත්තෙන්නේ. තම තමන්ගේ හිතදැත්තෙන්නේ. ඒ කියන්නේ දැන් මාළේ වටිනවා කියලා දින්නේ තමන්ගේ මනස නෙමෙයිද? මාළු ලැබෙනවා කියලා තමයි මේ සමාධි මනස. නැතිනම් රත්තරන් ස්පර්ශන්නේ නැහැ කාටද? ඒ වගේම තමයි ඔයගොල්ලන්ට තුවාලේ නැති කටුන් දිනන්න තියෙනවා. තුවාලෙන් එන ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න දුක් වේදනාව වෙන්න පුළුවන්. මේ හැබැයි තුවාලේ හොඳ වීමෙන් එන කටුන් දිනන්නේ. ඔයගොල්ලන්ට හැම වෙලාවකදීම දුක් වේදනාව විඳින වෙලාවට අනාගතයේ නිත්‍ය වෙන බව තුළ ඒ සැප වේදනාව ඇති වෙන්නේ. අනුකූලව මනසය බලනකොට ඕගොල්ලෝට බලන තුළ දැන් දුක් වේදනාව එනවා. දැන් නොබැරි ඉන්න වෙලාවට ඕගොල්ලෝ නොබැරි ඉන්නේ සැපයිද? නොබැරි ඉන්න හැම වෙලාවකදීම ඕගොල්ලෝ දැන් ඕගොල්ලෝට ඕගොල්ලෝ කවුරුත් දැන් ඉන්නවද අනුකූලව මනසය ඕගොල්ලෝ නොබැරි ඉන්නේ සැප දැන් ඉන්නවද කවුරුත්? නැහැ. නමුත් බණින ගන්නකොට ඔයගොල්ලෝ දුක විඳින්නද? ඒ දුක විඳිනවා. ඇයි සත්‍ය මේක ඇත්ත කරගන්න එක නිසා මේ පැත්තේ ඉන්නවා. දැන් නොබැලීම ගැන විඳින්න බෑ ඔයගොල්ලෝ කාටවත්. හැබැයි මානසික පැත්තෙන් විඳින්න පුළුවන් ඔයගොල්ලෝ හිතුවොත් මෙහෙම. අපි අපේ ඉන්න අසල්ලාසිය හරි හොඳයි. කිසිම කෙනෙක් කිසිම හිතේ රිදවීමක් කරන්නේ. හරි හොඳ පිළිකත් ඉන්නේ කියලා හිතනකොට ඔයගොල්ලෝ නිකන් සැහැල්ලුවක් නැති වෙනවා. දැන් මේ සැහැල්ලුව ඕගොල්ලෝගේ මානසිකාරය නිසා හිත තුල හදාගත් එකක් විතර බාහිරින් ආපු දෙයක්. බාහිරින් ආපු දෙයක් නෙමෙයි. බලනකොට දුකාව කියලා හිතේ දැනුනේ දුක හදාගත්තේ ඕගොල්ලෝ තුලමයි. මට ඉන්නේ මෙහෙම අසල්ලාසිය පිළිසක් කියලා යම් පීඩනයක් හදාගන්න ඒ පීඩනය තමයි තුලමයි. නැති කරලි හදාගන්නවා ඒකත් තමයි තුලමයි. ඒ වගේම කායික දුක් වේදනාව ඇති කරලි කායික දුක් වේදනාව හදාගන්නේ ඕගොල්ලෝ ඕගොල්ලෝ තුලමයි. නැති බව විඳිනවා නම් විඳින්නේ Taman තුළ හදාගත්ත දෙයක් තුළමයි. කාලෙකින් මෙච්චර දුකක් මට තිබුණ වේදනාවක් දැනෙන්නේ වේදනාව නැහැ කියලා නැති සැපක් විඳිනවා නම් ඒක මනස නෙමෙයිද පදුවේ මනස තුළ. එතකොට දුකක් උපද්දගත්තා නම් ඒ දුක ගැන ඒක දුකයි දුකයි කියලා දුක ගැන හිතේක කකුලේ දුක හදාගත්ත හිතේ නෙමෙයිද ඒකත් ඉන්නේ හිතේ. ඔබ හිත පැත්තෙන් නිදීමක් විසඳන්නේ මේකෙන් බාහිරින් හිතලා ඒක නිසා ඔයගොල්ලෝ හිතා ගන්න ඒ දුකට කැමති වුණත් අකමැති වුණත් කැමති වෙන වස්තුව එළියේ හම්බෙලා නම් ඒකමයි නිත්‍ය සංඥාව ඒකමයි දුකට මුල. ඇයි දුකට මුල කියන්නේ? අල්ලපු දෙතර මනුස්සයාට කැමති වුණත් අකමැති වුණා. ඒක අපිට ඒකට කැමැත්ත අකමැත්ත පටකින් ලැබේවා අල්ලපු දෙතර හම්බෙන්නේ මොකක් නිසාද? මෙහි අතගන්න ධර්මතාව ටික නොදන්න නිසා. මෙහෙ ගේ හදාගත්ත කියලා නොදන්න නිසා ඒකේ ගෙදර තියෙනවා. ඒ ගෙදර තියෙනවා කියන එකෙන් කියනවා මෙහෙ මම ඉන්නවා. දැන් භවය නේද මේ? ඒ අරමුණ තුල හදාගත්ත ඇති භවය. කාම භවය රැස් කරගත්තේ. දැන් කාම භවයට ඊළඟ මොහොතේ විපාක. කාම භවයට ඊළඟ මොහොතේ මොන විපාක මොකක්ද? ස්පර්ශ ආයතන පහම හදලා දෙනවා. ඇති බවට නියම පුළුවන්. දැන් අපේ ගෙදර අපේ දරුවන්ට ලැබෙන්නේ දැන් ඊළඟ මොහොතේ දරුවා ලෙඩ වුණ බවට හේතු වුණේ ඒ සංඥා මානසිකාරයාව මේ ආයතන ටික දැන් හදාගත්ත නිසා නෙමෙයි. ආයතන ටික හදාගත්ත නිසා අර ඒ කියන තැන ඇත්ත නොදැක්ක නිසා දැන් දරුවා ලෙඩ වෙන්න දුකක් හම්බුනා. මේ ප්‍රිය දරුවයි අපේ දෙකයි තියෙන එකම මට්ටමේ කියලා ඔයගොල්ලෝ දන්නවා. ප්‍රිය දෙකයි අප්‍රිය අප්‍රිය දරුවයි අනිත් පැත්තේ. ප්‍රියමනාප දරුවයි අපේ දෙකයි තිබුණේ එකම මට්ටමේ එකම තලයක. ඒ තමයි ඇති බවට ගැනීම තුළ. ඔගොල්ලෝ ප්‍රිය දරුවා දිහා බලනකොට අප්‍රිය දෙදර හදා ගන්නත් පුළුවන්, අප්‍රිය දේ දිහා බලනකොට ප්‍රිය දරුවා හදා ගන්නත් පුළුවන්. ඒක නිසා ඔගොල්ලොන්ට දුකින් මිදෙන්න බෑනේ වස්තුව එළියේ ඇති තාක් ඔගොල්ලොන්ට ඇති බව තුළ ගන්න හදන දුකින් මිදෙන්න බෑ. භව දුකින් මිදෙන්න හම්බෙන්නේ. ඒක නිසා භව දුක තියෙනවා. ඔගොල්ලොන්ට දුක නැති කරගන්න පුළුවන් අලුත් දෙදර මනුස්සය නැති වෙන්නේ නැහැ. ඇයි අකමැත්ත නිසා. ඒක මාර්ගයක් වෙන්නේ. දැන් මාර්ග සත්‍යයෙන් නැති කරගන්න ඕගොල්ලෝ ගෙදර නැති වෙන්නේ. ඒක නිසා ඔයගොල්ලන්ට කැමැති අකමැති නොවේ ඉන්න ඔයගොල්ලෝ ගෙදරක් හම්බෙන්න තියෙනවා. ඒක නිසා කැමැති අකමැති නොවේ ඉන්න හදන එක තියෙන ගෙදරට කැමැතිමත් කරදී අකමැතිමත් කරදී තියෙන ගෙදර උපේක්ෂා සාධනමත් කරදී. ඒ නිසා ඔයගොල්ලොත් ගේ හදාගත්ත තැන ඇත්ත දකින්න වෙනවා. ඒ ඇත්ත දකින්න යම් සිහියක් පවත්නවා නම් අන්න ඒ සිහියට කියනවා සම්මා සතිය. ඒ සිහියට කියනවා සම්මා සතිය. මනාව පවත්වන සිහිය. ඒකද කියනවා මාර්ග සත්‍යයක්. ඒ මාර්ග සත්‍යයෙන් දෙන්නේ ඔය ඇත්ත. එතකොට එතන යෙදෙන සිහිය සම්මා සතිය වස්තක පරිණාමෝ සම්මා සතිය. දැන් ඔබට කයක් නැති වෙනවා. කයේ කයන් බලෙන් වාසය කරන්න සතිපට්ඨානයේ සිහිය අලගන්න කයක් නැති වෙන්න ඕනේ. ඒ කය නිදිලා. සතිපට්ඨානයේ තුල කය ඇත්ත කරගෙන හිත එකද කරලා සතිපට්ඨාන භාවනාව තුල ඔබට කයක් නැති කරගන්න. එතකොට එතන රූපේ නැති බවට කියනවා. එතකොට හැම වෙලාවකදීම හිත දිහා බලාගෙන ඉන්න කිව්වත් වැරදි කියලා කිව්වේ හිත ඇත්ත වෙලා නම් රාගසයිතික, දේශසයිතික, මෝහසයිතික පටික වෙලා තියෙන රූපයේ ඇත්ත බවට යන්නේ තුළ. රූපයේ ඇත්ත බවට ගන්න එක තුළ තියෙන මේ සංකල්පයම වැරදි නම් ඔයගොල්ලෝට රූපේ රූප නිරෝධය සාක්ෂාත් කරගන්න වෙනවා. ඒක නිසා මෙන්න මේ සම්මා සතිය කියන දේ ඔයගොල්ලෝට එන්න සිද්ධ වෙනවා ඒ කාරණාව පිළිසිඳ දකින්න අවශ්‍ය නැහැ. එතකොට ඔන්න සම්මා සතිය ඉවරයි. එතකොට දැන් ඊළඟ ඉතුරු අද පුළුවන් නේ ඊළඟ කොටම එතකොට ප්‍රතිසම්පෝඥයන්ගේ අන්න ඔය විදිහට වස්සත් පරිණාම කොට නිවනට නැඹුරු වූවක් කොට වඩන්න Taman දැක්ක වෙනවා. අමතක කරන්න එපා මේ දෙක අපි ගත්තේ නිකන් නෙමෙයි මේ මහා සත්‍යාවේසුක සූත්‍රයේ සම්මා දිට්ඨියෙන් උපද්දපු සම්මා සංකල්පනාව තුළ පවත්වන සීලය. සම්මා දිට්ඨියෙන් උපද්දපු සම්මා සංකල්පනාව තුළ පවත්වන පිළිවෙලක පාඩක. එතකොට මේ මේ ධර්මතාවික තුල කතා කරන්නේ. ඒකයි මේ කියන පොත පොඩි එකක්ව පොතගෙන ඉන්නේ මට තව සයින්ස් වෙනකන් පොතේ පාස්නාවේ නැහැ. ගොඩක් උත්සාහ කරන දේ නිසා. මොකද මේ වලට දැන් අලුතෙන් වැඩි නැතිනම් මේ පොත්වල තියෙන දේ ජීවිතේට අදාළ නැහැ. නමුත් මේ පොත්වල තියෙන දේ තමයි අපිට ජීවිතේ ධර්මයේ දෙන්න තියෙන මාර්ගය. අපි මොකක් හරි දුරට යන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම පිළිත මේක හැමතැනම එකතු වෙන්න අවශ්‍යයි. ඒ නිසා ඔයගොල්ලන්ට තේරෙන්න ඕන සූත්‍රය කියලා කියන්නේ ජීවිතය කියන දේ. ජීවිතය කියන දේ සූත්‍රය කියන්නේ. ඒක ගලප ගන්න බෑ කියන මට හරියන්නේ නැහැ. ඒක මට ගැළපෙන දේ හරි කියන තමන්ගේ දේ ප්‍රකාශ කරලා හරියන්නේ පොත ප්‍රතික්ෂේප කරනවා. ඒක එහෙනම් ගැළපෙන්නේ නැත්නම් නොගැලපීම ඇති වෙන්නේ සමාන්ත තැනක වැරදුන නිසා. වැරදුන තැන හදාගන්නේ නැතුව අපි කියනවා නම් පොතේ තියෙන පොත්තරකින් කියලා. ඒක සාධාරණයි. ඒක කවදාවත් සාහිත්‍ය වෙන්නේ. මොකද ගොඩාක් වෙලාවට අලුත් පරම්පරාව කැමති අරන් ආපු දෙයක්. වෙනසක් වෙනවා වෙලාවට. ඒ වෙනස හොයන්න කලින් තිබුණේ හොඳ නරක විමසන්නේ නැතුව අපි හොයනවා නම් අලුත් වෙනසක්. ඒ වෙනස පරිහානීය ලක්ෂණයක්. ඒක පරිහානීය ලක්ෂණයක්. බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරනවා පරිණිවාන සූත්‍රයේ. දෙච්චෙන්නේ අපරිහානීය ධර්ම ගැන කතා කරනකොට හොඳට බලන්න. අනෝදිනාවු දේ කියනවා නම් අනෝදිනාවු ඒ ක්‍රමයෙන් යම් කිසි කෙනෙක් වෙනස් කරලා අලුතෙන් කරන්න හදනවා නම් වැඩිමන ලක්ෂණයද පරිහානියක ලක්ෂණයද? ඒක පරිහානියක ලක්ෂණය. ඒ නිසා ඒක පරිහානිය ලක්ෂණය. ඒක නිසා තමයි අපේ මහරහතන් වහන්සේ දෙවියන්ගම පිටකයක් රචනා කරගත්තේ. ත්‍රිපිටකයේ තව කොටස් දාන්නේ නැතුව අලුතෙන් අලුතෙන් කොටස් එකතු නොකර මේක රැකගෙනාවේ. මේ ත්‍රිපිටකයේ ඒ විදිහටම ආරක්ෂා කරගෙන ආවා. මේ ධර්ම සංගායනාවෙන් පස්සේ එක කොටසක්වත් මේක එකතු වෙන්නේ බුද්ධ ජයන පරිවර්තනය. බුද්ධ ජයන පරිවර්තනය කරලා ගන්නවා. පස්සානප්පකරණේ අදට එකතු කරලා එක කොටසක්. පස්සානප්පකරණේ සිංහල පරිවර්තනය වෙලා නැහැ. ඒ නිසා අදට එකතු කරලා සංවේය. අනේ ඒ වැරදි කන්නේ වෙනම පිටර කමක් නැහැ. හැබැයි ත්‍රිපිටක ග්‍රන්ථවලට එකතු කරලා පස්සේ පස්සේ කාලයකදී ත්‍රිපිටකයේ විදිහට නැවත හම්බෙනවා ඒකත් පිටේ කොටසක් විදිහට. අන්න ඒක නිසා ඒක වැරදි. නමුත් ඒ වෙනකන් එතන අතරතුර යුගයේ කතා පිටේ කොටසක් නැහැ. හැම හැම ත්‍රිපිටකයක්ම අපේ හැම පිටකේ තියෙන හැම කරුණක්ම අපේ ජීවිතේට යෙදෙන තැන තියෙනවා. ජීවිත හැම අභිධර්ම කාරණයක්ම ජීවිතයේ යෙදෙන තැන තියෙනවා. මොකද ජීවත් වෙන තැන පිරිසිදු දකින්න නෙමෙයි නම් මේ ධර්ම දේශනා කරේ ඒ ධර්ම ඇති වෙලක් නැහැ. ඒ නිසා අපිට මේ ධර්ම ජීවිතයේ පිරිසිදු දකින්න ඕනේ ඕන සූත්‍රය අපිට ගැළපෙලා ඉන්න ඕනේ මේ ධර්මයේ ඇත්ත පෙන්වන තැන කියලා දෙන්නේ. ඒක නිසා අපිට හැම වෙලාවකදීම මේ පොත ප්‍රතික්ෂේප කරලා කියන එක අපේ නොහැකියාව කියනවා එකේ හැකියාවක් අපේ නොහැකියාවයි කියන්නේ පොතේ තියෙන දේ ජීවිතයට ගලපලා ගන්න තරම් අපි නොහැකි වුණා නොහැකියාව නිසා අපේ දෙයක් කිව්වා මගේ දේ මම කියන්නේ නැති ඇයක් කියන්නේ නැහැ මොකද මගේ දේ ඔක්කොටම සාධාරණ නැති නිසා ඒක නිසා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා කියන්නේ ලෝකෙ ඔක්කොටම ගැළපෙන ප්‍රතිපදාවක් පනවපු නිසා ඒ පනවපු ප්‍රතිපදාවයි අපිට හම්බෙන්නේ ඒක නිසා සාමාන්‍යයෙන් මුලින්ම කියන දේ පුළුවන් නම් පොතාරංගයේ ධර්ම සූත්‍රයම පොත බලාගෙන කියන්න. ඒක තමයි වටින්නේ. මේ සමාජයේ දෙන්නම අනෙවිදේ මේකෙන් එළියට යන්න පාටිය. ඒක නිසා හැම වෙලාවකදීම මේ ත්‍රිපිටකයේ කියන එක බොහොම එළියට නොයා යුතු රැකවරණයක් අපේන දෙයක්. අපි කියන දේ හරිය කියන ත්‍රිපිටකයෙන්ම හාස්‍ය දෙන්න අපිට අපි ත්‍රිපිටකයේ වැරදි කියනවා නම් ඒක විතරක් සාහිත්‍යක සාධාරණ කාරණයක් වෙන්නේ. ඒක නිසා අපි පිටකය කියන දේ ජීවිතයට ගලප ගැලපෙන තැනකින් දකින්න තරම් ධර්මයේ දක්න නුවණ අපිට තියාගන්න වෙනවා. ඒ නුවණ නැත්නම් පිටකේ වැරදි කියන කලින් අපිට ඒ නුවණ විතර ගන්න වෙනවා. එතකොට අන්න ඒ කාරණාව අපිට පිටකේ තොරව දෙයක් හම්බෙන්නේ නැහැ. ඒක නිසා යම් කෙනෙක් වෙනවා නම් පිළිද මෙන්න මේ කොටස වැරදිනවා. බුදුරජාණන් වහන්සේට වැරදිලා මෙන්න මේ කාරණාව එහෙම නැත්නම් මේ කොටස පස්සේ එකතු කරපු දෙයක් නිසා මෙන්න මෙහෙම වැරදිලා තියෙනවා කියලා යම් කොටසක් තේන්නන්න පුළුවන් නම් ඒකට එකම කොටසක්වත් පිටකේ තුල මම නම් නැතිනේ. ඔගොල්ලෝ හරියට හරි දැක්කොත් මට තේරෙන්නේ නැහැ. ඒක නිසා ඔබට එවද කොටසක් පිටකීට එකතු වෙලා නැති නිසා මේ යථාභෝධයේ අදාළ ජීවිතයේ හැම අංගයකටම අදාළ කාරණා තියෙනවා. ඒකෝට ඒක බෙදන්න පුළුවන් මාර්ගයේ මාර්ග සත්‍යයයි කියලා. ඒකෝට කෙනෙක් මාර්ග සත්‍යයන් පිටට හිත කියලා මාර්ගය ප්‍රතික්ෂේප කරනවා නම් මේ ලෝකේ මාර්ගය සත්‍යය කියන මාර්ගය තියෙනවා. මෙතන ඉඳලා අපිට ගිහිල්ලා ඕනේ අපිට දැනෙන පිටිකට යන්නේ ඉස්සල පාරකට තියෙන්නේ. කෙනෙක් මෙතන ඉඳලා අතෙන් යන ටික නැති කරනවා. අපි කොහොමද පාරට යන්නේ? ඒ නිසා අපිට ඉස්සල පාරට යන්න පාරක් තියෙනවා. ඒ වගේ අපේ ජීවිතේට අපිට මාර්ග සත්‍යයට හිත තියෙන කෙනෙක් කිව්වොත් මාර්ගය ගැන දෙන්නේ. ඒක වැරදි. මාර්ග සත්‍ය හරි කියලා කියන්නේ බෑ මාර්ගය නැතුව මාර්ගෙක තියෙනවා. නිවැරදිව පනවන්න පුළුවන් මාර්ගයක් තියෙනවා. මේකයි සතිපට්ඨාන කියන්නේ. ඊට පස්සේ මාර්ග සත්‍යයක් තියෙන මාර්ගය තුළ බෑ නිරෝධ සත්‍ය අවබෝධ කරගන්න. ඒක නිසා මෙතන ඉඳලා දෙන්න ගිහිල්ලා බෑ දැදිනු සිටීකට යන්න. එයාට සිද්ධ වෙනවා ඒ පාරේ ගිහිල්ලා සිටීකට යන්න. මෙතන කෙලවර සිටීක නෙමෙයි. ඒක නිසා මාර්ගයේ කෙලවර නිරෝධ සත්‍ය නෙමෙයි. එයාට සිද්ධ වෙනවා මාර්ග සත්‍ය වඩන්න. මාර්ගයේ හිත කියලා කෙනෙක් මාර්ග සත්‍ය ප්‍රතික්ෂේප කරන්න හදනවා මාර්ග සත්‍යයේ හිත කියලා කෙනෙක් මාර්ග ප්‍රතික්ෂේප කරන්න හදනවා ඔය කරන දෙන්නම වැරදි ඒ නිසා මේ ශාසනයේ ත්‍රිපිටකයේ ඕන තැනක මාර්ගය සමවදන් තියෙනවා මාර්ග සත්‍ය සමවදන් තියෙනවා උදාහරණයක් කිව්වොත් සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනාව හැම සූත්‍රයකම ඒ විදිහට දෙන්න කියන සූත්‍ර තියෙනවා එතකොට අභිධර්මයේ තුල ඒ විදිහට දෙන්නගෙන ධර්ම කාටික තියෙනවා. ඒ නිසා මේ එක කොටසක්වත් ප්‍රතික්ෂේප කරලා අනිත් කොටස තියෙනවා කියන්නේ බෑ අනිත් කොටස ප්‍රතික්ෂේප කරලා මේ කොටස තියෙනවා කියන්නේ මේක එකම කාර්යයේ දෙකක් වගේ. මේ කාර්යයේ මේ පැත්ත නැත්නම් අනිත් පැත්ත කියන්නේ ඒකේ කාර්යයක් වෙන්නේ. එකම කාර්යයක් නේද? මේක දෙකක්වත් තියෙනවා මාර්ගය සහ මාර්ග සත්‍යය. හැබැයි මේකේ කවදාවත් එක පැත්තකදී කවදාවත් මේ කාර්යය එක පැත්ත අනිත් පැත්තට එන්නේ අනිත් පැත්ත දෙකම එකතු වෙන එක පැත්තට එන්නේ. මේක දෙකක්මයි. හැබැයි මේක තියෙන්නේ එකම කාර්යය. ඒක වෙනම ඒ කාර්යයක්. ඒ දෙකත් දෙකට උනොත් ඒක කාර්යයක්. ඒක නිසා ඒ එකම කාර්යය දෙකක්වත් කියනවා මේ එකම සාධනයේ මාර්ගය සහ මාර්ග සත්‍ය කියලා පණවන්න පුළුවන් දැන් දෙකක් තියෙනවා. අන්න ඒකයි අපි පණවගෙන එන්නේ. එතකොට අද සති සම්බුද්ධයන්ගේ කොටස උන්නත් කරා ඊළඟට අනිද්දවට කරන්නේ කාලේ වලින් හොඳයි ග්‍රාහකයෙක්ම කල්පනා කරලා අනිද්දවට විශේෂිත යෝනිසෝමන සාමාජීක කළ ප්‍රතිමා කුසලයක් සිදු කරගන්න ස්ථාවේ මේ සීල කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතුයිට අනුමෝදන් කරමු පළමුවෙන් මේ සීල කුසල ධර්මයන් අපි හිතනාත්මක සිද්ධ කරන මාංකඩවල සිරසන්සන් මහත්තයට අවසරයි මාංකඩවල නන්දරත් ස්වාමීන් වහන්සේට එවගේම අපිට කල්යනා මිත්‍ර භාවයේ පත් කරන අවසරයි අකරේක සංඝානන්දන එක මහන්සේට ස්වාමීන් වහන්සේලා තුන් දෙනාට මේ කුසලයේ සාර්ථක නිරෝධී වීම උතුම් නිවන සම්පූර්ණ කිරීම ඒක පාරමිතාවක් නෙවෙයි කියලා ඒ වගේම සියලු දෙවියන්ට අපි මේ කියනවාද කරන ඒ ස්ථානදී පිළිස්ස ඉෂ්ඨාන්ත සියලු දෙවියන් මෙතන මොදන් නිසා දෙවියන් සංස්ථාපන නිරෝධයෙන් උතුම් නිවන සංසිඳන පිණිසම මේ කුසලයේ හේතුකාරණතාවක් උපාසය යෝගින් මේ මුදිනාගමනී පරිලෝකීය සිඥාසීත සම්මුණ්‍යානෝදනා කරන බලාපොරොත්තු වෙන ඒ නැසෙන ධ්‍යානන්ත මුණ්‍යානෝදනා කරන්නට ඒ තුමා ප්‍රදාන කරගත්ත ඒ සියලු මේ හැම දිනම දුක බලාපොරොත්තු වෙන සිරුණ්‍යාසී ශ්‍රේණි නමෝතනය ප්‍රාණාසී දුක්ඛිතිනං දුක්ඛාතන විස්සාසකේ සීලං සුරතවත් කරවන්නේ නිරන්තර සීනාදී දුතු නිවන සංසීතිස මේ කුසලයේ හේතු භාවනාවක් නිර්වාක රාජු රාජු Thank you.